හොඳයි අපි අද භාවනාවට දාගන්නේ ආහාර සතර ආහාර කියලා අහලා ඇති ආහාර හතරක් තියෙනවා කබලිකාර ආහාරය රස ආහාරය මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරය කියලා ආහාර හතරක් දැන් එතකොට අපි මුලින්ම මෙතන තියෙන්නේ මේ කබලිකාර ආහාරය. ඔයගොල්ලෝ පුත්තමාංශ සූත්‍රයේම අහලා තියෙනවා නම් තථාගතයන් වහන්සේ කබලිකාර ආහාරය ගැන කියපු දේ මතක ඇති නේද? ඒකෙදි පෙන්නනවා කබලිකාර ආහාරයේදී බුදුහාමුදුරුව ගන්න උදාහරණයක්. උදාහරණේ තමයි මේ කාන්තාරයක යනවා අම්මයි තාත්තයි කුඩා දරුවෙකුයි බබෙක්ව. මේගොල්ලන්ට කෑම අරගෙන යන්නේ හැබැයි භාගයක් දුර යනකොට මේකේ කෑම ඉවරයි. මේ කෑම අවසන් වෙලාම දැන් මේගොල්ලෝ කල්පනා කරනවා අපේ ආහාර ඉවරයි. දැන් අපි තුන් දෙනා මිය යනවා. ඒගොල්ලෝ කල්පනා කරනවා මේ බබාව මරලා ඒ කාලා අපි දෙන්නවත් අඩු ගන්න ජීවත් වෙනවා කියලා. එහෙම හිඳලා ඒගොල්ලෝ සත්‍යව බබාව කාලා ඊළඟට ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ අහන ඒගොල්ලෝ කන වෙලාවේදී මම හොඳ සුඛ කෑමක් කනවයි කියලා කල්පනා කරනවද කොහොමද කියන එක බුදුහාමුදුරුවෝ විමසලා බලනවා. සතුටෙන් මේක කරනවද කියන එක. ඒ පාර නැහැ කියන එක භික්ෂුන් වහන්සේලා කියනවා. එතකොට අපිට පේනවා අපි ඒ තරම් මේ කබලිකාර ආහාරය බුදුහාමුදුරුවෝ කබලිකාර ආහාරය මෙන්න මේ විදිහටයි තේරුම් ගන්න තියෙන්නේ කියලා. මේ විදිහටයි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ උදාහරණයක බුදුහාමුදුරුවෝ දුන්නේ මේකේ මේ විදිහට කරනවා කියන එක මේ තරම්. එතකොට දැන් කබලිකාර ආහාරයට බුදුහාමුදුරු ගත්ත උදාහරණය කවුද? තමාගේම දරුවා. තමාගේම දරුවා තමයි උදාහරණය. එහෙනම් ඒ කියන්නේ දරුවා උදාහරණයක් නම් එහෙනම් අපි කබලිකාර ආහාරය. සතාගත වචනේම අපි කබලිකාර ආහාරය. මේක අපිට තේරෙනව නේද අපි අපේ ශරීරයේ කිඹුලකට දුන්නොත් ඒ කිඹුල අපිව හොඳට හපලා කනවා. ඒකට ප්‍රශ්නයක් නෑ මේ මිනිස්සෙයි කියලා. ඒකට අපි ඔක්කොම කබලිකාර ආහාර ගෑනු කබලිකාර ආහාර මිනිස්සු කබලිකාර ආහාර මේ ඔක්කොම සත්‍යයන්. දැන් මිනිස්සු අපි දැක්කහම කුකුලෙක් එහෙම දැක්කහම කුකුල කන මනුස්සයට කබලිකාර ආහාරය කියන එක හොඳට මෙයා දන්නව නේද? අන්න ඒ වගේ මේ ඔක්කොම සත්‍යයන් දැක්කහම කබලිකාර ආහාරය. දැන් මේ කබලිකාර ආහාරය අපිට හරි විශාල ප්‍රශ්නයක්. අර කාන්තාරගේ අම්මයි තාත්තා වගේ නෙමෙයි. මේක අපි හැමදාම මේ සසරේ ගමන් කරන පුද්ගලයාට මේ පැවැත්ම පිණිස උපයෝගී වෙන මේ දේ තමයි කබලිකාර ආහාරය. මේ හැම සත්ත්වෙම කබලිකාර ආහාරයෙන් තමයි ජීවත් වෙන්නේ. දැන් එතකොට අපිට පේනවා දැන් අපි මේ කබලිකාර ආහාරයත් එක්ක කොච්චර කාලයක් ගත කරනවද කියන එකත් අපිට වැටහීමක් තියෙනවා. බුදුහාමුදුරණන් ගෑන්න 72000 ගොවිලා අපි ආහාර වේලවල් ගන්න. එච්චර වාරයක් අපි මේකත් එක්ක ඉන්නවා. එතකොට මේ කබලිකාර ආහාරය නිසා අපිට ඇති වෙනවා ඔය ඔය කොලේ දෙවෙනියට ලියලා තියෙන්නේ අසුබේ සුබයි කියලා විපල්ලාසයක්. අසුබේ සුබන්ති කියන විපල්ලාසය. ඔය පාලි වචනේමයි දාලා තියෙන කබලිකාර ආහාරය කියලා ආහාරය. එතකොට අසුබේ සුබයි කියලා හිතෙනවා. මොකද්ද මේ අපිට අසුබේ සුබයි කියලා හිතන්නේ? අපි බලනවා අපි සත්‍යයක බැලුවොත් එහෙම ඒ සත්‍යයගේ ඇඟේ තියෙන්නේ මොනවද? ඌරගේ ඇඟේ තියෙන්නේ මොනවද? අන්න මේ විදිහට කල්පනා කරලා බලන්න. අපේ ශරීරයේ තියෙන්නේ දෙතිස් කුණුපය. කෙස්, ලොම්, නිය, තත්, මස්, සම්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩුව, හෘදය, අක්මාව, දලමු සිවිය, ඇලදිව, පෙනහැල්ල, අතුණු, අතුණු වහන්, නොපැසුණු ආහාර, පැසුණු ආහාර, පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේද තෙල, කඳුළු, වරුන් තෙල, කෙල, සොටු, සඳ මිදුළු මුත්‍රා. මේවා කෙනෙක් බලන්නවත් කැමති නැහැ කතා කරන්නවත් කැමති නැහැ. කෙල සොටු මුත්‍රා අසුචි ඔයගේ දේවල් අප්‍රසන්න දේවල් නෙවෙයි. මෙහෙම වෙච්ච ශරීරය නේද අපි සුබයි කියලා ගන්න. අපි ස්පර්ශයට ගන්නෙ. අපි දකින්නේ. දැන් කබලිකාර ආහාරය කිව්වම දරුවත් කබලිකාර ආහාරය. දැන් දරුවෝ ඉඹිනවනේ. ඒ ඉඹින්නේ මොකද්ද එතකොට? බොහොම මගේ පුතා කියලා දෘෂ්ටියකින් හදාගෙන මේ සත්‍යය බල්ලෙක්ද, එළුවෙක්ද, කුකුලෙක්ද කලින් භවයේ කවුද කියලා එහෙම එකක් දන්නේ නැහැ. දැන් මේ ඇවිල්ලා ඉන්න සත්‍යාව මගේ පුතා කියලා අරගෙන ඉඳිනවා නේද? ඒ ඉඳින්නේ අපි මොකක්ද? දෙතිස් කුණුපේමයි ඉඳින්නේ නේද? දෙතිස් කුණුපේමයි අපි නැවත නැවතත් මේ ස්පර්ශ කරමින් යන්නේ. අපි සුබයි කියලා නේද? ගඳ දෙයක් අපි නහයට අරගෙන ඉඳින්න උත්සාහ කරන්නේ සුබයි කියලා අපිට හැඟීමක් ඇති වෙලා දෙනවා. කියන්නේ අසුබ වෙච්ච දේ සුභයි කියලා අපිට සංඥාවක් ඇති වෙනවා. සංඥාවක් විතරක් නෙමෙයි. මේ ඩයග්‍රෑම් එක බලනකොට ඕගොල්ලන්ට පෙනේවි අපි නිතරම ඉස්සෙල්ලා යන්නේ දකුණු පැත්තට. ඒ කියන්නේ අපි මෙතනින් කබලිකාර ආහාර පැත්තෙන් පටන් ගත්තොත් ඕගොල්ලෝ යනවා ස්පර්ශයට. ස්පර්ශ වෙලා ඒ කියන්නේ මම කාපු වෙලාවේ මගෙන් දිවට මේක ස්පර්ශ වීමක් වුණා. ඒ ඒ වෙලාව මට වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව මම සංඥාවෙන් දැනගන්නවා. සංඥාවෙන් මම මේක දැනගෙන ඒක නිසා මට චේතනාවන් ඇති වෙනවා. ඒ චේතනාවන් ඇති වෙලා ඒකෙන් මම මමංකාරයක් කරලා මගේ කියලා අරගෙන මගේ පුතා කියලා කිව්වේ. අන්න එහෙම අරගෙන මම සංස්කාරයක් හදාගන්නවා. සංස්කාරය හැදෙන්නේ යන්නේ විදියයි. පාර්ලිය සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරනවා රූපං අත්තති වා සමුනුපස්සති ආකෝපනසා භික්ෂවේ සමුනුපස්සනා සංකාරෝ කියලා. මගේ කියලා ගැන්නේ දැනීම තියෙනවානේ. මේ රූපං අත්තති වා සමුනුපස්සති රූපේ මගේයයි දන්නවා. මේ මගේයි ගැනීම තමයි සංස්කාරය. මේ සංස්කාරයෙන් තමයි විඥානය හදන්නේ. එතකොට එහෙමනම් මෙතනින් පටන් අරගෙන වංගෙරෝලෙන් පටන් අරගෙන අපි මේ පැත්තට ගිහිල්ලා ඉන්නවයි කියන එක කල්පනා කරන්න. එතකොට මේ ඩයග්‍රෑම් එක බලනකොට ඕගලන්ට පෙනේවි මගේ අත වැලමිට මෙතන මේ විඥානාහාර පැත්තෙන් තිබ්බොතින් එහෙම ඒ ඒ පැත්තෙන් තියලා මම මේ මේ විදිහට මේක යනවා කියලා. මේ පහලට ගෙනියනවා. ඒ කියන්නේ මගේ ආහාරය මේතන මනෝ සංචේතනාවෙන් තියන්නකෝ අත මුලින්ම තියලා මේක මම මෙහෙම ගෙනියනවා. මට සුබ වෙනකොට මට සුඛ වෙනවා සුඛ වෙනකොට මං කියනවා මගේ කියලා. මගේ වෙනකොට මම නිත්‍ය වෙනවා. ඒ විදිහටයි මේක වෙන්නේ. එතකොට මේක වේගයෙන් ගමන් කරනවා. මේ රෝදයක් කරකවන ක්‍රමයේ මේ තියෙන්නේ. මෙතන ඉඳන් මෙහෙම ගිහිල්ලා මේ රාගසල්ලේ ඇති වෙලා මේ රාගසල්ලෙන් ඔගොල්ලෝ ආපහු මෙතෙන්ට එනවා. මේකයි තියෙන්නේ. අපි එතකොට ඒක වෙන හැටි අපි බලමු. දැන් මුලින්ම තියෙනවා කබලිකාර ආහාරය අපි ගත්ත එක අපි කන ආහාරය ඒ වගේම මේ අපිට පේන කාන්තාව පුරුෂයෝ ළමයි හැමෝම කුකුළු බලව හැමෝම මේකට අයිති වෙනවා. එතකොට මේක මම සුබයි කියලා ගන්නවා. අසුබේ සුබයි කියලා ගත්තහම දැන් අපි කිව්වා මේක මට සුඛයි කියලා එකකුත් ඇති වෙනවයි කියලා. ඒ වගේම මගේ මගේ කියලා එකකුත් ඇති වෙනවයි කියලා කිව්වා. එතකොට මෙන්න මේ තුන ඇති වෙනකොට මුලින් ඇති වෙනවා මට සුබයි කියලා සංඥාවක්. ඕක සුභයි වුණාම දැන් මේක සුඛක් වෙලා තියෙන මට චිත්තයකුත් තියෙනවා. සුඛයි කියලා චිත්තයකුත් තියෙනවා. ඒ වගේම මගේ කියලා මට දෘෂ්ටියකුත් තියෙනවා. එතකොට අපිට පේනවා මෙතන තුනක් ඇති වුණායි කියලා. ඔය කබලිකාර ආහාරය සම්බන්ධයෙන්ම මට අසුභේ සුභයි කියලා එහෙමනම් සංඥාවක් තියෙනවා චිත්තයක් තියෙනවා දෘෂ්ටියක් තියෙනවා එකම අගයකට තියෙන තුනක් එතන තියෙනවා හරිද අසුබේ සුබයි කියලා මට සංඥාවක් තියෙනවා. සුබයි කියලා මට චිත්තයක් තියෙනවා. ඒ වගේම මට සුබයි කියලා මේ දෘෂ්ටියකුත් තියෙනවා. දැන් මෙතෙන්දී මේකට තමයි විපල්ලාස කියලා කියන්නේ. විපල්ලාස කියන්නේ ඇයි? අපිට පේනවා බබාව ගත්තනම් අපි මේ හොඳ හැමෝටම ගැලපෙන උදාහරණයක් අපි දන්නවා මේක තියෙන්නේ දෙතිස් කුණපය. අසෝචි ටිකකට ඉස්සෙල්ලා සුද්ධ කරලා පිරිසුදු කරපු එකක් වෙන්න පුළුවන්. එතකොට මේ දෙතිස් කුණුපේට අපි අන්න සුබයි කියලා ගත්තා ඉම්බා. ඊළඟට මේ ඒ කියන්නේ මනවඩන වස්තුවේ නිමිත්ත දැඩිව ගැනීම කියන එක. මේක ඇත්තම කියනවා නම් මේක පිටකෝපදේශයේ සිංහල පොතේ පිටුව 157. එතන තියෙනවා මඩවඩන වස්තුවේ නිමිත්ත දැඩිව ගැනීම සංඥා විපල්ලාසයයි කියලා. ඊට පස්සේ කියනවා විපරීත සිත ඇතුව එහි විඤ්ඤාප්තියක් දැන ගැනීමක් කියන්නේ. ඉන්ටිමේෂන් කියලා කියන ඉංග්‍රීසි භාෂාවෙන් එහෙම එකක් තියෙනවාද ඒක චිත්ත විපල්ලාශය කියලා තියෙනවා. අර විපරීත සිතක් නේ මට තිබුණේ. මේක සුබයි කියලා විපරීත සිතක්. මේ සිතේ සහිතව මම මේක දැනගන්නවා. දැන් මේ දැනගන්නවා බබාය කියලා දැනගන්නවා. එතකොට අර බබායින් දන්නම් අර සුවඳ වෙන්න පුළුවන් ඒවත් එක යම්කිසි දැනගැනීමක් තියෙනවා. මගේ චිත්තේ යමක් දන්නවා ඒ අවස්ථාවට. ඒක එක්කෙනා හදාගත්ත දෙයක් තියෙනවා. ඒ දේ තමයි මගේ චිත්ත විපල්ලාසය. එතකොට මෙහෙම මේ මේ විපරීත සිත ඇතිව යම්කිසි ආකාරයකට රුචියක් උපේක්ෂණයක් නිශ්චය කිරීම දෘෂ්ටියක් තියනවාද එහෙම නැත්නම් ඉවසීමක් තියනවාද අන්න ඒකට කියනවා දිට්ඨි විපල්ලාසයයි කියලා. දූරයන් ගන්නකො දූරයන් තමයි හොඳම උදාහරණය. දූරයන් ගඳයි කන මිනිස්සයා ඉවසනෝ නේද ගඳ. අසුබේ සුබයි කියලා ගත්තා. මේක හොඳයි කියලා යාට චිත්තයක් උත් තියෙන්නේ. ගඳ ඉවසගෙන එයා කන. ඒ වගේ තමයි අපි දරුවව ඉඳිනවා කියන්නේ අර විදිහම තමයි. තථාගතයන් වහන්සේ කිව්වනේ පයින්වත් පාගන්නේ නැහැ කියලා. අර කාන්තාවක් ගෙනත් දුන්නාම එහෙම කතාවක් කියවන්නේ දන්නවනේ සූත්‍රයේක නේද? එතකොට ඒ වගේ තමයි මේක තියෙන්නේ. එතකොට මෙතන මේ තුනක් තියෙනවා. මේක හරිය වැදගත් මේ මේ විපල්ලාස තියනවායි කියන එක බලන්න අර වැරදි දෙයකට ගඳ ගහන දෙයකට අසුබ දෙයකට අපි සුබයි කියලා හදාගත්ත එක. මේක අපෙන් කෙරෙනවා කියන එක හොඳට කල්පනා කරන්ද කොච්චර භාවනා කළත් මේක කෙරෙනවා නේද කියන එක. ඒක ගැන කලබලයක් වෙන්න එපා. මේ දැනීම ඇති කර ගැනීමෙන් දෘෂ්ටි ඇති කර ගැනීමෙන් Tamanට මේක පොඩ පොඩ තේරෙන්න ගන්නවා මේක මෙහෙමයි කියලා. එතකොට ඊළඟට අර ඉඳිනකොට Tamanට මේක පොඩ්ඩක් සිහියට එනවා. මෙන්න මේ වගේ දෙයක් කියලා. ඒ සිහිය ඇතිවීමෙන් එන්නෙන් වැඩිවීමෙන් තමයි කියන්නේ බබාලා ඉන්නවයි කියලා බබාලා නොයා ඉන්නවයි කියන එක නෙමෙයි මේ කියන්නේ. මෙන්න මේ කාර්ය මගෙන් කෙරෙනවා. මම මෙන්න මෙහිම මෝඩයි කියන එක තමයි මගේ මනසට එන්න එන්න ඇතුළු වෙන්නේ. මේ ක්‍රියාවල් ඒලිව එකක්වත් නතර කරන්න යන්න එපා. කවදා හරි ප්‍රඥාවක් ඇතිවලා Tamanට ශක්තියක් ඇති වෙනවද? ඒ ශක්තියේදී මේ ඔක්කොම මම දාලා යනවා හරි මොනවා හරි දෙයක් එහෙම කල්පනා වෙනවද? ඒක වෙන කතාවක්. මේ ගෘහ ජීවිතයේ ඉන්නවයි කියන්නේ ඒ ළමයන් ඉබින්නේ නැත්තම් ඒ ළමයට අම්මා මට ආදරේ නැහැ කියලා ලොකු ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා ඒක නොකර ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ පිට කෙනෙක් අර අම්මා කෙනෙක් බබාව ඉඳිනවා තාත්තා කෙනෙක් බබාව ඉඳිනවා දකින්න තමන් බලාගෙන ඉන්නවා මෙහෙම දෙයක් කරනවා. දැන් මෙන්න අසුචි ගොඩක් මෙයා ඉඳා. අන්න ඒ වගේ කල්පනා කරන්න. එතකොට මේකත් එක්ක හැප්පෙන්න යන්න එපා තීරණ ගන්න යන්න එපා. එකපාරටම මම ඊට පස්සේ බබාවෙන් ඉන්නේ නැහැ. එතකොට මේ මිනිස්සු ඔක්කොම මටත් බනීවි. එහෙම දෙයක් නෙමෙයි මේ කියන්නේ. මේක ඔබ්සර්ව් කරන්න මේක වෙන දේ මොකද්ද කියන එක හොඳට කල්පනා කරලා බලන්න. එතකොට මේ විපල්ලාසය ඇති වුණාට පස්සේ අපි කාමයන් දැඩිව ගන්නවා. කාමයන් දැඩිව ගන්නේ ඇයි? දැන් බබාව ඉඳාම මටත් යම්කිසි ස්පර්ශය නිසා යම්කිසි දෙයක් සුවඳ වෙන්න පුළුවන්. මොකක් හරි එකක් මගේකින් හදාගත්තා. මගේ අර විපරීත දෘෂ්ටියක් නෙතිනේ. ආහාරයක් ගන්නවා. ඒ ආහාරය ගත්තාම ආහාරයේ රසක් මට යන්තම් දැනුණා. මේ මෙතන දිවේ පොඩ්ඩක් ගෑවිලා මෙතෙන්ට එනකන් විතරයි තියෙන්නේ. මෙතනින් පස්සේ මොකුත් නැහැ ওই ටික. එතකොට මේ චුට්ට මේක දැනුණාට පස්සේ මේ මනුස්සයාට හිතෙනවා මේක බොහොම හොඳයි කියලා. ඉතින් හොඳ නැත්නම් අපි ලුණු දාලා, දෙහි දාලා ඔක හදා ගන්නවා. මේක ගන්න පුළුවන් වෙන විදිහට, Tamanට ගැලපෙන විදිහට. ඒකෙත් ඉතින් අපිට හොඳට පේනවා මේක මේක ඇත්තටම කියනවා නම් ආහාරයේ මෙහෙම ගතියක් නෙමෙයි තියෙන්නේ. මොකද මේ දැන් අපිට පේනවා මේ මලක් ගත්තාම මම කිව්වොත් එහෙනම් මේ මල කියන එක ලස්සනයි කියලා තව එක්කෙනෙක් ඉඳන් කියනවා නේ මට නෝක ලස්සන නැහැ කියලා නේද. දැන් ඔය කෙනෙක් ආහාරයක් හදලා මේක හරි රසයි කියලා කිව්වහම මේ අනිත් මනුස්සයා කාලා බලලා එයාට ඇත්තටම අවංකවම එයාට ඒක හිම එකක් දැනෙන්නේ නැහැ. එයාට දැනෙන්නේ වෙන එකක්. ඉතින් අර බොරුවට මේ අර අපි වැරදියට පුරුදු වෙලක් තියෙනවානේ අනුමනුෂ්‍යව සනසන්නේ කියලා ඒක කවදාවත් නොකළ යුතු දෙයක්. එයා කියයි ආයක රසයි කියලා බොරුවට කියාවේ. නමුත් ඇත්තෙම කියනවා නම් අපේ ටේස්ට් එකත් අපි හදාගත්ත විදිහකට තියෙන්නේ. ඒක නිසා අපි දන්නේ නැහැ ඇත්තටම ටේස්ට් එකත් මොකද්ද කියන එක හරියට. එතකොට මේ රසය කියන එක අපි ওই විදිහට ගත්තා. අපි මෙතෙන්දි වෙන්නේ මොකද අපි මේ කාමයන් අපි එතකොට දැඩිව ගන්නවා. මේ කාමයන් කියන අපි දැඩිව ගන්නවා. මේක දැන් අද කෑවා මට රසයි. මගේ මේ විඥාණයෙන් මට දැනුම් දෙනවා මේක හොඳයි කියලා. මේ මොකද මම අතීතයේ පුරුදු කරගත්ත හේමලක් නිසා මෙයා ආපහු මේක හදලා පෙන්නකොට මේක අර කලින් එකත් එක්ක ගැළපෙනවා. ඒ ගැළපුණාට පස්සේ මට හිතෙනවා මේක හරි, මේක හොඳයි, මේක රසයි. මේ මමමයි කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි. එතකොට මමම එහෙම කියලා මට දැන් මේක මම දැඩිව ගන්නවා මේ කාමයන් හොඳ තදින් මම ගන්නවා. එකපාරක් නෙමෙයි, එක කටක් නෙමෙයි. එකපාරක් කෑවා ඊළඟ කටේදී දැන් මම මේක මේ පාරක් කරනකොට මේ වේගයෙන් ඔය ඔය 10 දිගේ ගමන් කරනවා අපි. ගිහිල්ලා මේක රාග සල්ලේ වෙනකන් ගිහිල්ලා මං ආපහු මෙතෙන්ටම එනවා. නැවත නැවතත් පුණු පුණා මම මේක කරනවා. එතකොට මේක මේ රවුම කැරකීමෙන්ම තමයි මේක උපාදානය වෙන්නේ. නිකන් නෙමෙයි. එකපාරක් යන්තම් දිවේ ගෑවිච්ච ගමන් මට උපාදානය වෙන්නේ නැහැ. ආපහු තලු මල්ල කල්පනා කරලා ආපහුක කාලා බලනවා නේද රසයි කියලා. ඔය ටේස්ට් කරනකොට ඔය ටීවී එකෙන් දකින්නයි තින්නේ නේද මේ? කොහොමද කියලා මිනිස්සු ටේස්ට් කරලා බලන්නේ. අන්න ඒ වගේ මේක දිගේ නැවත නැවතත් ගමන් කරනවා. මුලින් පටන් ගත්ත කබලිකාර ආහාරය මේක අසුබේ මෙහිම ගිහිල්ලා ආපහු මෙතෙන්ටම එනවා. මේක ආපහු කරකවන මේ කරකවන පාරක් ගාන තමයි උපාදානීය වෙන්නේ. එකපාරට ගිය ගමන් උපාදානීය වෙන්නේ නැහැ. එකපාර ගිය ගමන් උපාදානය වෙනවනම් අපිට මේක කවදාවත් නවත්ත ගන්නත් බෑ. මොකද ඒ එතනින් වෙලා ඉවරයිනේ. මේක අපි කරකෝ කරකෝ මේ සංස්කාරයන් හදමින් තමයි මේක අපි ඇලිලා ඉන්නේ. අපි භවයෙන් භවයට ඇවිල්ලා තින්නෙත් එහෙම එකපාරක් මනුෂ්‍ය ජීවිතේ ලැබුවා දුක් විඳා හැබැයි ආපහු පාරක් මේකට ඇවිල්ලා බලනවා. ආයෙත් පාරක් මේකට ඇවිල්ලා බලනවා. අන්න ඒ වගේ තමයි යන්නේ. එතකොට මේ කාමයන් අපි දැඩිව ගත්තාම මේක කාම යෝගය වෙනවා. කාම යෝගය වෙනවා කියලා කියන්නේ අපි මේ අපි මේ යෝගය කියලා කියන්නේ මේ සත්‍යයන් සසරේ බැඳ තබන ධර්මය. ඒ කියන්නේ දැන් අපි ආහාර ගන්න ඕන නම් අපි රස්සාවක් කරන්න ඕනි නේද? නැත්තම් අපිට කවුරුවත් කන්න දෙන්නේ නැහැ. ඒක නිසා අපි රස්සාවක් කරනවා. එතකොට අපිට පේනවා මේ රස්සාව කරන්න අපි ගිහිල්ලා දැන් උදේ පැය ගානක් තිස්සේ ඔය ඔෆිස් එකේ ඉඳගෙන ඕක ඒ මොන රස්සාව කළත් ඉතින් මේ පුද්ගලයා ඒක සඳහා යෙදිලා ඉන්නේ. අස්සාවෙන් නැස්සෙන්න පුළුවන්. සල්ලි තියෙන මිනිසෙකුට නම් පුළුවන් නැති මිනිසෙකුට ඒක බෑ නේද? එතකොට ඒ කියන්නේ පර පෙරම පෙර කුසල් තියෙනවා නම් ඉතින් ඒක පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මෙහෙමනම් අපි මේක සඳහා අපි මේක යෙදිලා තියෙන්නේ. අපිට පේනවා අපි මේකේ සම්පූර්ණයෙන් යෙදිලා තමයි ජීවත් වෙන්නේ කියන එක. එතකොට යෝගී කියන්නේ ඒකයි මේ සත්‍යයන් සසරේ බැඳ තබන ධර්මය ඒ කියන්නේ මේ පුද්ගලයන්ට මේකෙන් ගැලවෙන්න බෑ. ගැලවෙන්න බැරුව මේකෙන් බැඳ තබලා තියෙනවා. එතකොට හැමෝටම කෑම ඕන හැමෝටම කෑම ඕනින්ද හැමෝම මොන ආකාරකින් හරි රස්සාවල් කරන්න ඕන. එතකොට මේක නිසා මේ වස්තුකාම ක්ලේශකාම කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ අවිද්‍යා කාය ග්‍රන්ථය කියන එක ඇති වෙනවා. ග්‍රන්ථය කියන්නේ ගැට ගැහෙනවා කියන එකයි. අපිව සම්පූර්ණයෙන්ම ගැට ගැහිලා තියෙන්නේ. මොකටද අපි කවලිකාර ආහාරය හේතු කොටගෙන අභිජ්ජා කියලා කියන්නේ අපිට කවටිස්මස් කියලා කියන ඉංග්‍රීසි භාෂාවෙන් අපේ මේ දැඩි ලෝභයක් තියෙනවා අපි අල්ලා ගැනීමක් තියෙනවා මේක. එතකොට මේකේ අපි ග්‍රන්ථ වෙලා තියෙන්නේ. ඔය දැන් අපි කියන්නේ ග්‍රන්ථාරූඪ කරා කියලා එහෙම පොතක් කියන අර නළු වලින් බෙදලා අන්න ඒ වගේ අපි මේකට ගැට ගැහිලා ඉන්නේ. එතකොට කබලිකාර ආහාරයට නේද මම මේ ගැට ගැහිලා ඉන්නේ අන්තිමට බැලුවහම. කබලිකාර ආහාරය සඳහා මේ අනිත් දේවල් ඔක්කොටම කබලිකාර ආහාරයටයි මේ දක්වා කියපු ඊතුරු කාරණාවලටයි නේද? ඒක ඔක්කොටම මගේ ග්‍රන්ථයේ කියන එක ගැට ගැහිම් කියන එක තියෙනවා. එතකොට මේ ග්‍රන්ථය වෙලා තියෙනකොට මේක මම මේක අතහරින්නේ නැහැ මේක අතහරින්නේ නැහැ. දැන් මේ ගැට ගැහුණාට පස්සේ කල්පනා කරන්න මම නිතරම මේක ගමන් කරන්න කැමති පුද්ගලයා බවට පත් වෙලා ඉවරයි කියලා. උපාදානය වෙලා මම දැන් යෝගය වෙලා මං ගැටක් ගැහිලා තියෙනවා. දැන් මම මේ ගැටේ ලියන්නේ නැති නිසා පහසුවෙන් කියනවනම් ගැටේ ලියන්නේ නැති නිසා මේක දැන් මගේ අනුසය ධර්මයේ වශයෙන් මම තුළ පවතිනවා. ඒ කියන්නේ මගේ විඥානේ මේ කොටස් හැම එකක්ම අල්ලගෙන ඉන්න කැමැත්ත තියෙනවා. කබලිකාර ආහාරය විතරක් නෙමෙයි. කබලිකාර ආහාර නිසා ඇති වුණා වූ අර වේදනාවන් මේ පැත්තෙන් ආපු ඒ දැඩිව ගැනීම යෝගය මගේ රස්සාව මට කෑම එපා කිව්වත් මම රස්සාවට යනවා. අන්න ඒ වගේ මේ යෝගය කියන එක ඇති වෙලා ග්‍රන්ථය වුණාට පස්සේ අපිට මේ ගැටේ ගලව ගන්න නැති ඉඳීම නිසා මේක දැන් විපුල බව කාම ආශ්‍රය කියනවා. කාම ඒ කියන්නේ විපුල බවට පත් වීමක් සිද්ධ වෙනවා. ඒ විපුල බවට පත් වීමෙන් අපිට කාම ඕගය කියන එක. දැන් මෙතන මේ කාම ආශ්‍රවය කියන එකත් පැහැදිලි වෙන්නේ මෙන්න මේ පිටකෝපදේශයේ තමයි මේ බැලුවාම ආශ්‍රව ආශ්‍රව කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ආශ්‍රව වෙන්නේ කියලා පෙන්වලා දීලා තියෙන බුද්ධ ධර්මයේ මේ පිටකෝපදේශයේ මේ මෙතන තැන තමයි. වෙන කොහේවත් ඕගොල්ලන්ට හොයාගන්න බෑ. බැලුවාම මේ සූත්‍ර පිටකයේ කාම ආශ්‍රවය කියන එක ආශ්‍රවය ඇතුළේ මොකද්ද කියන එක බැලුවාම. එතකොට මෙතන පෙන්නනවා අපිට හොඳටම මේක අර ග්‍රන්ථිය ගලව ගන්නේ නැතිකම තමයි මගේ ආශ්‍රවය කියලා කියන්නේ. ආසන්නම කාරණේ ග්‍රන්ථය. ග්‍රන්ථයෙන් තමයි ආශ්‍රවය ඇති වෙන්නේ. ආශ්‍රවය දැන් විපුල බවට ඇති වෙනවා. කාම ආශ්‍රවය විපුල බවටපත් වුනහම මට කාම ඕගේ කියන එක ඇති වෙනවා. ඕගේ කියලා කියන්නේ ෆ්ලඩ්ස් කියන එකනේ. සාගරයේ වාගෙන වතුර. දැන් හිතන්න ඕගොල්ලෝ ගෙදරක ඉන්නවා මේ වතුර ගලාගෙන එනවා. ගඟ ගලාගෙන එනවා වගේ ගලාගෙන එනවා. ගලාගෙන ගලාගෙන ඇවිල්ලා මොකද වෙන්නේ? Tamanට Tamanට කිසිම කන්ට්‍රෝල් එකක් තියනවද? නෑ. මාවත් උස්සගෙන යනවා. අන්න ඒක තමයි මේ ආශ්‍රයට පැමිණීම කියලා කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් unbearable කියලා කියනවා. එහෙම නැත්නම් Tamanට කිසිම කන්ට්‍රෝල් එකක් නැහැයි කියන එක ඒ සත්‍යයටපත් වෙලා තමයි රාග සල්ලය කියන එක ඇති වෙන්නේ. රාග සල්ලය කියලා කිව්වහම සල්ලය කියලා කියන්නේ ඊතලයක් නේද? ඩාට් එකක්. ඊතලයක් ඒ වගේ දෙයක්. දැන් හැබැයි මේක නම් මේ විස පොවපු එකක්. මොන විසද පොවලා තියෙන්නේ? මේ රාග සල්ලේ ඇති වෙන අවස්ථාවේදී අපි බලන්න මුලට මුලට පොඩ්ඩක් යන්න. ඒ මුල දෙන්නේ මොකද්ද? කබලිකාර ආහාරය. අසුබේ සුබයි කියලා විපල්ලාසයක්. අසුබේ සුබයි කියලා හිතන්න ඊතලයක් අසුබ වෙච්ච ඊතලයක් සුබ වශයෙන් මගේ විඥාණයට මගේ මනසට වදිනවා කියලා. අසුබ වෙච්ච දෙයක් සුබ වශයෙන් ඊතලයක් මගේ ඇඟට වදිනවා කියලා හිතන්න. ඇඟට ඇතුල් වුණා කියලා හිතන්න. ඒක ඇඟ සම්පූර්ණයෙන් මේ ලේවලටම දැන් දුවනවා. ඕකේ විස කවදා හරි මතුවෙනවා. ඒ විස මතුවෙනකොට දෙවෙනි පාරදී හොඳට පේනවා. ඒක ඕගොල්ලෝ දන්නවා මේ අවස්ථාවේදී ඒක අපි එතනට ගියාම අපි බලමු. රාග සල්ලි ඇති වුණාට පස්සේ ඒ රාග සල්ලි හේතු කොටගෙන අපිට ඇති වෙන්නේ මොකද්ද? අපේ විඥාණය මේ රූප උපග රූපපග විඤ්ඤාති කියලා දාලා තියෙන්නේ. ඒ රූප උපග කියන එකයි ඔය කියන්නේ. පාලි භාෂාවෙන් අර දෙක එකට එක්කව කරලා. අර රූපය රූපය තමයි ආපහු යන්නේ. රූපයට නවසක් විඥානේ ගමන් කරනවා. මේක අල්ලගෙන ඉන්නවා. දැන් මම නැවත නැවතත් කබලිකාර ආහාරයට මම පටන් ගත්ත දැනට මම ආපහු යන්නේ. මගේ විඥානේ මේක අල්ලගෙන ඉන්නවා. මෙතෙන් නැවත නැවතත් මෙතෙන්ට යනවා. දැන් තමයි ඔන්න රෝදේ කරගෙන පටන් ගන්නෙ. මොකද මම දැන් මේකේ ආපහු මුලට එනවා. ආපහු ඔය මේ පාර දෙකෙන් මම ආපහු වෙනවා. ඊට මං කරකවගෙන ඉන්න හරියට අර බල්ලකට ගහුවා වගේ තමයි. අර කණුව වටේම තමයි කැරකෙන්නේ තියෙන්නේ බල්ලට. ඒ වගේ තමයි මේ ආහාරය තමයි කැරකෙන්නේ. ඒ කියන්නේ උදේට කෑවා, දවල්ට කෑවා, රැට කෑවා, පහුදා උදේටත් කනෝනේ. ඒක ඊළඟ බෞද්ධ දවුදයටත් කරනවා මේ විදිහට මේකේ රවුම කරකෝ කරකෝ කරකෝ කියනවා. ඒ සයිකල් එකම තමයි මේ දිගට යන්නේ. එතකොට මේක නිසා මම ඡන්දයෙන් අගතියට යනවා. ඡන්දයෙන් අගතියට යනවා මේ මේ හේතු කොටගෙන. මේ ඡන්දයෙන් අගතියට යන එක දැනට හිතාගන්නව අපි මව් කුසට යනවා කියලා. මගේ කැමැත්තෙන් මව් කුසට යනවා කියලා හිතාගන්න. මව්කුස කියන එක ගත්තාම අසුබද සුබද? අසුබ දෙයක් නේද? එතකොට අසුබ දෙයකට මම ඡන්දයෙන් මං කැමැත්තෙන් යනවා. ගිහිල්ලා ඉන්න තැන ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. මෙතෙන්ට මම ගිහිල්ලා ඉන්න කැමති මේ වෙලේට. මොකටද මේ? ආහාර ටිකක් කන්නනේ. ආහාර ටිකක් කන්න, පළු මරමරා මේක කන්න, මේක කරන්න මම කැමති අතෙන්ට ගිහිල්ලා මාස 10ක් හිර වෙලා ඉන්න. කැමැත්තෙන් යන්නේ. කවුරුවත් කියන්නේ නෑ අනේ ගිහිල්ලා ඉපදෙන්න කියලා මෙතන. තමන්ම කැමැත්තෙන් යනවා. දැනට හිතාගන්න මේක මම ගියේ ඡන්දයෙන් අගතියට ගියේ අම්මගේ බඩට ගියාය කියන එක කල්පනා කරන්න. යන්න වටිනවද කියන එක වෙන ප්‍රශ්නයක්. ගියාය කියන එක කල්පනා කරන්න. ආයිත් යනවද කියන එකත් හිතලා බලන්න. මේක නිසා තමයි ඇති වෙන්නේ මේ ජාතිය කියන එක. මෙන්න මේ විදිහටයි අපි මේ ජාතිය කියන එක ඇති වෙන්නේ. අම්මා හරි කවුරු හරි කිව්වා නම් කන්න දෙන්නේ නැහැ කියලා ඔය අම්මගේ බඩට යන්නේ නැහැ. හ්ම්. Tamanට දැනගත්තා නම් මේක කන්න හම්බ වෙන්නේ නැtei කියලා ඔය බඩට ඇතුල් වීම සිද්ධ වෙන්නේ නැහැ. හ්ම්. ඉපදිච්ච වෙලාවෙන් තමයි කිරි බොන්න එහෙමනේ හරි කල්පනා කරන්නේ නේද? කිරි බොන්න ඕනි, බත් කන්න ඕනි ඔය විදිහට මේක තමයි යන්නේ. එතකොට මේක ගැන තමයි මේ දිගටම යන්නේ. මේවා ඇත්තම කියනවනම් අපිට තේරුනේ නැහැ. පිටකෝපදේශයේ පෙන්නනවා මේවා ගැන. මේ විදිහටයි මේක වෙන්නේ කියන එක. ඒ කියන්නේ අපි හිතාගෙන හිටියේ මේ අපි මේ කෑම කන පෙරේතයෝ කට්ටියක් නෙමෙයි අපි මේ ඉංජිනේර්ස්ලා වෙන්න ඩොක්ටර්ස්ලා වෙන්න කාර් එකක් කෙලවන්න මේව කරගෙන ඉන්නේ කියලා. අන්තිමට බලාගෙන ගියාම මේ කෑම ටිකකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. කුඹි අපි අතර වෙනසක් තියෙනවද කියලා බලන්න මේ විදිහට බැලුවහම. ඇඹලයා කියන සතා ආහාරයට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ තමයි මේ අපේ ගමනක් මේක ගැනමයි ඇවිල්ලා තියෙන්නේ. මෙහෙම එපා කියපු කට්ටිය මේ ලෝකෙ ඉපදුනේ නැහැ. ඒ අය ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුණා. මේ කබලිකාර ආහාරය එපයි කියලා මේක නම් ජරාවක් කියන එක තේරුම් අරගෙන මේක ඇත්තෙන්ම තථාගතයන් වහන්සේ පුත්තමහා සූත්‍රයේ කිව්වේ මේක අවබෝධ කරගත් පුද්ගලයා මේ ලෝකෙට එන්නේ නැහැ කිව්වා. ඒ පුද්ගලයා අනාගාමී වෙනවා. මේ ලෝකෙට ආපහු එන්නේ නැහැ. ඒකට ඒ තරම් දරුණේ මේ කබලිකාර ආහාරය අර බබාවම නැති කරලානේ දත්තේ නේද? ඕක නිසා ඇතිවෙනා වූ දුක්ඛයන් තුනක් තියෙනවා. ඒ දුක්ඛය තුන තමයි ජාතිය දුක්ඛය උපායාස කියන තුනක් උතන පහලින් දීලා තියෙනවා. එතකොට දැන් අපිට පේනවා මේක අපි පොඩ්ඩක් එතනදී බලන්න ඕනේ එතනදී මේක හුඟ වැටහිමක් එන්නේ නැහැ. ඔය ජාතිය ඇති වුණාට පස්සේ අපි ඊයේ භාවනාවේදී කලේ මොකද්ද? ජරාව ඇති වෙනවා කියලා නේද? ජරාව ඇති වුණාම ව්‍යාධිය ඇති වෙනවා. ජරාව නැතුව ව්‍යාධිය එන්න පුළුවන්. ඉතින් ජරාවත් එක්කම තමයි අපිට පේන්නේ ව්‍යාධිය තියෙනවා කියන්නේ. එතකොට ජරාව නැතුව වෙනවයි කියලා කියන්නේ අපේ ඉපදෙනකොටම අපි කබල් රෝගයක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒක නිසාම එකපාරටම අරක මතුවෙනවා. එතකොට ව්‍යාධිය තුනම මරණය අපි කවදා හරි මැරෙන්නේ මේක කෑල්ලක් නතර වෙලා තමයි. ඒ මරණයෙන් පස්සේ අපිට ඇති වෙන්නේ දුක්ඛය. අපි සාකච්ඡා කළා මනෝමය කායකින් මං හිතියා වුණා මම ඉන්නේ දුක්ඛයකින්. අන්න ඒ தත්ත්වෙට. දැන් මේ දුක්ඛය ආවිත් මේ කය කය පෙළෙනවායි කියලානේ කිව්වේ නේද? එතකොට අපිට මේ දුක්ඛය ඇති වෙලා කය පෙළෙනවා. එතකොට කය හා සම්බන්ධයි ඒක. එතකොට දැන් අපිට පේනවා අපි ඒ වගේම අපි ඊයේ සාකච්ඡා කළා අපි අර අඬා වැළපිලා ඒ தත්ත්වයටපත් වෙලා බොහොම වෙහෙසටපත් වෙනවායි කියලා. කලාන්ත දාලා වැටෙන්නේ. අන්න ඒ ස්වභාවය තමයි උපායාසය. එතකොට ඒකත් කායිකයි නේද? එතකොට ඒ කායික තුනම උතන අපිට තියෙනවා. ජාති, දුක්ඛ උපායාස කියන තුනම ඇති වෙලා තියෙනවා. දැන් මොන්න බලන්න එහෙමනම් අපි දන්නවා කබලිකාර ආහාරය තියෙනවා රාග සල්ලේ නිසා මං විඥානයේ ආපහු එතෙන්ට නැවත නැවතත් ගමන් කරනවා මම ඡන්දයෙන් අගතියට ගිහිල්ලා මට ජාතිය ඇති වුනහම මට තියෙන ප්‍රතිඵලය මොකද්ද? දුක්ඛය. ජාතිය ඇති වෙලා මට තියෙන දැන් ප්‍රතිඵලය තමයි දුක්ඛය. මට මේ ෆිසිකලි Tamanට භෞතිකව දැනෙනවා මේක. මේ විදිහේ දුක්ඛයක් අර මං ඊයේ කිව්වේ අර බත් කාලා පුරුදු පුද්ගලයාට දවස් 7ක් කාලා එක දවසක් නැති වුනහම තියෙන අන්න ඒ වගේ මේ දුක්ඛය Tamanට දැනෙනවා. එතකොට මේ දුක්ඛය තමයි අපිට ඊළඟට ස්පර්ශ අපිට ස්පර්ශ සත්‍ය වශයෙන්ම මෙන්න මේ දුක්ඛයයි හැමදාම ස්පර්ශ හැබැයි අපි හිතන්නේ කොහොමද? දැන් අපි දෙවෙනි පාරට යනවා. දෙවෙනි පාරදී අපිට පේනවා මේ අපිට ස්පර්ශය කියන එකක් ඇති වෙනවයි කියලා. සත්‍ය වශයෙන් ස්පර්ශ වෙන්නේ මෙන්න මේ දුක්ඛය. හැබැයි අපි ගන්නෙ දැන් බබාව. බබාව ඉබිනවා. එතකොට මට දැන් හිතෙනවා මේක සුඛයි කියලා. අසුබ දේ මම ඉඹලා මට සුබයි කියලා හැඟීමක් තියෙනවා. ඒක නිසා මට දැන් සුඛයි කියලා තියෙනවා. ආහාරයක් මම ගන්නවා මේ ආහාරය මම කාලා ඒ කන වේලාවේදී තිබිච්ච දේ මට දැන් සුඛයි කියලා අර බඩත් එහෙම අත ගාලා බලන්නේ නේද? අන්න එහෙම සුඛයි කියලා Tamanට හැඟීමක් හදාගෙන තියෙනවා මේකයි කියන්නේ. මේ Taman සකස් කරගත්තේ. සත්‍ය වශයෙන් මෙහෙම එකක් නැහැ. මම සකස් කරගෙන මම කියනවා මේක මට සුඛයි කියලා. මේ මෙයාගේ වේදනාව බඩේ තියෙන ගින්දර කියන එක දැන් පොඩ්ඩක් නැති වෙලා ගියානේ. පිච්චි පිච්චි තිබිච්ච එක නේද? අපේ බඩ ගින්දරක් නේ තියෙන්නේ. අන්න ඒක නිසා දැන් මම කියනවා මට සුඛයි කියලා. ඒ වගේ මට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මට මේන ඔන්න දැන් දෙවෙනි විපල්ලාසය ඇති වෙනවා අසුබේ සුඛාන්ති කියලා විපල්ලාසය. සම්පූර්ණයෙන් මේ වැරදි දෙයක් තියෙන්නේ මේකේ. ඇත්තම කියනවා නම් මට ස්පර්ශ වුණේ දුක්ඛය. අර අපි ඉස්සෙල්ලා කතා කරා පළවෙනි පාරේ ගිහිල්ලා ජාතිය ඊළඟට තියෙන්නේ දුක්ඛය. මේ දුක්ඛය තමයි ස්පර්ශ වෙන්නේ. මේ දුක්ඛය. හැබැයි මට ඇතුළේම සුඛයි කියලා විපල්ලාසය. එතකොට මේ දුක්ඛයි සුඛයි කියලා විපල්ලාසය ඇති වුනහම මම අනාගත භවයේ දැඩිව ගන්නවා. දැන් කොහොමද මං දැඩිව ගන්නෙ? මට දැන් හොඳයි. මේක සැපයි නේද? සුඛයි කියලා කල්පනා කරනවා. මේක සුඛයි කියලා කල්පනා කරාම මං දැන් අද කෑමක් කෑවා හරි රහයි. මම මිනිස්සු කියන්නේ මේක හොඳ තැනක් මෙහෙම අරගෙන මම හොඳ කෑමක් කෑවා කියලා. දැන් ඊළඟට එයා කල්පනා කරන්නේ මොකද්ද? ඔය කෑම ඊළඟ වේලට නෙමෙයි නැත්නම් හෙට ඊළඟ සුමානේ ආදී වශයෙන් දැන් බලන්න මේ මොහොතේම අපි සංකිසි සුඛයක් විඳලා මට ඒක ආපහු හිට ඕනි නේද? එහෙම නැති දේවල් තියෙනවා. Tamanට සුඛයක් විඳලා මට මේ සුඛේ මට හිට එපාය කියලා කවුරු හරි කියන කෙනෙක් ඉන්නවා. ඕනම කෙනෙක් අල්ලගන්නෝ මේක සුඛයි කියලා මට ආවද මේක මට හෙට ඕනි අනිද්දා ඕනි ඉන් අනිද්දා ඕනි මා ඉවස ගන්න පුළුවන්කමකුත් තියෙනවා. හරි ලස්සනට ඉවසනවා. දැන් ඉතින් එනසුමානේ බෑනේ අසනීප වෙලා ලෙඩ වෙලා කන්නේ මම මානීප උනාට පස්සේ දෙන්නම් වැඩක් මම කනවා. අන්න ඒ විදිහට. ඒ විදිහට තමන්ගේ මනස ওই විදිහට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ කියන්නේ අපි මෙතන සුඛ වෙච්ච ගමන් අපි අනාගත භවයේ අල්ලා ගන්නවා. එතකොට මේ අනාගත භවය දැඩිව ගන්නවා කියලා කියන්නේ මේ සීලබ්බත උපාදාන. සීල වෘත කියන උපාදානය තමයි මෙතෙන්දී ඇති වෙන්නේ. මොකද්ද මේ අනාගත භවයේ දැඩිව ගැනීම සීලවත සීලවත උපාදානයක් වෙන්නේ කොහොමද? සීලවතයක් කියන එක ඇති වෙන්නේ කොහොමද? එතකොට අපිට පේනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි කිව්වා මේ කෑමක් කාලම මට තේරුණා දැන් හරි හොඳයි කියලා. මම එතකොට මම ගන්නවා මේ හෙට අනිද්දා ওই විදිහට ගන්න. දැන් මොන්ති මං හොඳට කෑම කාලා හොඳට බඩ අත ගගා මම මෙහෙම ඉන්න වෙලාවේදී මට වුණ පේනවා මේ තව මිනිස්සෙක් කෙනවා රජ කෙනෙක් කෙනවා කියන්නකො මේ රජුරෝ මේ විදිහට මේ පිරිවරාගෙන මේ මේ විදිහට එනවා. ඉතින් රජුරවන්ට අද අපි හිතමු කාන්තාවන් මෙච්චර ගාණක් ඉන්නවයි කියලා. ඒවත් ඉමෝවා. ඉතින් මෙයා ගැන කල්පනා කරනවා. දැන් කල්පනා කළා දැන් මෙයාට පේනවා මෙයා මෙන්න මේ විදියයි මෙයා මේ වගේ සැපක් විඳිනවා. රජුරෝ ඉන්නේ ඇත්තෙන් වෙනවා හරි විශාල දුකක. අපි හිතනවා මෙයා ඉන්නේ හරි සැපක කියලා. හරි වංචාවක් තියෙනවා. ඉතින් මේක හිතලා දැන් මම කල්පනා අහනවා කල්පනා කොහොමද මේ රජ වෙන්නේ? හාමුදුරුවෝ කියලා මෙහෙමයි මේ කුසල් කරලා සිල් රැකලා. සිල් රැක්කාම මේ විදිහට මේ මේ දිව්‍ය ලෝකී ඉපදිනවා. මහත්ය උවිතත් වඩා සැපක් තියෙනවා. දිව්‍ය ලෝකෙ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවානේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ සීලය රැක්කාම අංග මඟද මේ දේවල් තියෙන දේශවල තියෙන යම්කිසි ධනයක් තියෙනවද? ඒ ධනිය වාගේ නෙමෙයි චතුර්මාරාධිකයේ මෙන්න මේ විදියයි සැප. තොර ඒ දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට බුදුහාමුදුරුවෝ ඒක සත්‍යයක්. ඒක සත්‍ය නිසා ඒක කියන්න ඕනේ. එතකොට මේක කිරීමෙන් අපිට මේක තියෙනවා. අපි ඔය සිල් රැකලා තමයි ඔය මායя වසවත්ති මායя ඔය හයවෙනි දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදලා තියෙන්නේ සිල් රැකලා. අර සීලවන්තයක්. සීලයක් ඇති කරගෙන තිබුණා ඒකින් ප්‍රතිඵලය ලැබුණා. එතෙන්ට ගියා ඒ විදිහට. එතකොට දැන් අපි මෙන්න මේ විදිහට තමයි අනාගත භවයේ දෙඩිව අරගෙන මේ සීලයක් රකින්න කල්පනා කරන්නේ මෙතන සීලබ්‍රත පරාමාස කියනකොට සිද්ධ වෙන්නේ දෙපාර දෙපැත්තකට යනවා එකක් තමයි අපි කල්පනා කරනවා මේ මේ විදිහට මම සීලය රැකීමෙන් ඔය මහා නිද්දේශේ මට මතක හැටියට පෙන්නනවා මේක මේ පිටු භාගයකට වැඩි ලියලා තියෙනවා ඒක ගැන ඒකෙදි පෙන්නනවා මේ අපි කල්පනා කරලා මේ විදිහට අනාගතේ මම ගිහිල්ලා මේ පරවිපා තියෙන දිව්‍යාංගනාවත් එක්ක මම මෙහෙම නටනවා ඩාන්ස් කරනවා විනෝද වෙනවා මේ විදිහට. මේ විදිහටයි ඔක ලියලා තියෙන්නේ. හරි විශාල ලියලා තියෙනවා මම මේ කොටසක් විතරයි කිව්වේ. මෙහෙමයි කියලා කල්පනා කරලා රකින්න. දැන් මේ කියන්නේ මේ සිල් ගන්න එපා කියලා නෙමෙයි. සිල්ලය හරීම වැදගත් හැමෝම ගන්න පුළුවන් අය ගන්න ඕනේ. සීලය කියන එක පවත්වා ගන්න එක හරීම වැදගත්. මේ මේ ගමන යන්න බෑ සීලේ නැතුව. සීලය අරගෙන ඒකේ ප්‍රතිඵලයට ඇරෙන්න එපා කියන එකයි මම කියන්නේ. සීලය අරගෙන මම මෙන්න මෙතන ගිහිල්ලා ඉපදිලා මම මෙහෙම ජීවත් වෙනවා කියන එකට ඇලෙන්න එපා කියන එක විතරයි කියන්නේ. සීලය කියන එක අන්තිම උසස් හැමෝම භාවිතා කළ යුතු දෙයක්. එතකොට දැන් මේකේ දැන් ඕක සඳහා වෘතයන් හිතන් ගන්නවා. එක එක විදිහේ වෘතයන් මේ විදිහට ජීවත් වීමෙන් මට මේවා කරන්න පුළුවන් කියලා. ඉතින් ඔය ඉස්සර ඉන්දියාවේ හිමත් තිබුණේ. ඉතින් තාමත් තියෙනවා. ඒක එක වෘතයන් නිකන් භාවිතා කරනවා. අර එකේ බල්ලෙක් වගේ හැටියට හැසිරෙනවා. හරකෙක් විදිහට හැසිරෙනවා. ඉතින් මේ වෘතයන් කරලා ඒකෙන් පුළුවන්. එතකොට දැන් මේ විදිහට අපිට පේනවා මේ මොහොතේ යම්කිසි සුඛයක් ඇවිල්ලා ඒ සුඛය වැඩි කරගන්න තමයි මම මේ කල්පනා කරන්නේ. ටෙක්නීෂියන් කෙනෙක් නම් එයා කල්පනා කරනවා දැන් ඉංජිනේරුවා මීට වඩා හොඳට ඉන්නවා මම ඒ ඉංජිනේර වෙනෙක් වෙන්න ඕනි කියන එක. තේරුණාද? එතකොට දොස්තර දොස්තර තව විභාගයක් ගන්න, තව විභාගයක් ගන්න ලොක්කම වෙන්න. ඒ විදිහට අපි යනවා නේද? එතකොට අපි නිතරම රෝල් මොඩල් එකක් බලලා ඒකට සඳහා අපි මේවා කරනවා. අපි ඉගෙන ගන්නයි කියන ඒවත් ඔක්කොම සීලබුත පාදානිය යටතේ තමයි ඒව වැටෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒවෙන් තියෙන ලොකු මේක. ලොකු මේක තමයි මේක. මොකද මේකේ ඉංජිනේරින් කළා මම මේකේ මේ භවයේ හිටියා එච්චරයි. ඊළඟ එකට ඉංජිනේරින් එකක් නැහැ. හැබැයි සීලය රැක්කයන් පස්සේ මට දිව්‍ය ලෝකේ ඒවයි දිගින් දිගටම මට ගෙනියන්න පුළුවන්කම තියෙනවා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වශයෙන්. එතකොට දැන් මේක ඔය සීලබ්බත උපාදානයේ තවත් එකක් තියෙනවා එක කොටසක් තමයි ඔය පෙන්නේ අනිත් කොටස තමයි මේ කෙනෙක් කල්පනා කරනවා මට මේ සීලයෙන් මට නිවන් දකින්න පුළුවන් කියලා. සීලය ඇති කරාම Tamanට ක්ලේශයන් එන්නේ නැති ගතිය තියෙනවා. ඇයි මම ඔක්කොම දේවල් ලයින් කරලා ඉන්නේ? මම ඇහෙන් රූප බලලා මේක දන්නේ නැතුව ඉන්නවා. කනෙන් ශබ්ද අහලා මම මේක දන්නේ නැතුව ඉන්නවා. මේ පැත්තට සීලය යනවා දිගින් දිගටම ගිහිල්ලා. එතකොට මම මෙහෙම කරගෙන ඉන්නකොට දැන් අර <clears throat> බහිය දාර්චීය පුත්තට හිම වුණේ. <clears throat> එයාට හිතුණා නේ බුදු බුද්දයි කියලා. ඒ සීලය රැකගෙන ඉන්නකොට එයාට ඒ සීලය නිසා Tamanට මේ මේව මතුවෙන්නේ නැහැ. විඥානේ Tamanට මේව මතුවෙන්නේ නැහැ. මතුවෙන්නේ නැතකොට දැන් මම මේ rahat වෙලා. අන්න ඒ වගේ හැඟීම් ඇති වෙනවා. එතකොට දැන් මේ මේකෙන් සීලෙන් නිවන් දකින්න බෑ. සීලය අවශ්‍යයි උදව්පකාර වෙනවා. මේක දෘෂ්ටිය සම්මා දිට්ඨිය අනුව තමයි මේක යන්නේ. සම්මා දිට්ඨිය අනුව තමයි මේ සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මේ විදිහට සම්මාය සම්මා සති සම්මා සමාධියකින් සම්මා ඥානිය ඇති වෙලා තමයි තියෙන්නේ. ඒක දෘෂ්ටි අනුව තමයි මේක සිද්ධ වෙන්නේ. දැන් අපිට පේනවා එතකොට සීලය දෙපැත්තකට අපිට යනවා කියන්නේ. දැන් මේක නිසා මේ භව යෝගය කියන එක ඇති වෙනවා. දැන් මම මේක සඳහා ඉන්න කැමතියි. මම ඊළඟ ඩිග්‍රී එක කරන්නත් කැමතියි. මම මේ දියුණුවෙන් දියුණුවට යන්න කැමතියි මගේ මේ සැප සඳහා. පටන් ගත්තේ ස්පර්ශ ආහාරය. ඇතුනේ නේ මට සුඛයි කියලා විපල්ලාසය. ඒ විපල්ලාසය සඳහා මම දිගින් දිගටම යන්න කැමති. ඉතින් අම්මලා තාත්තලාත් හරියට උදව් දෙනවා. ඒ කියන්නේ පුතා ඉගෙන ගන්න, දරුවා ඉගෙන ගන්න කියලා මේකනේ කියන්නේ නේද? ඕක අපේ වෙලෙතින් ඔය අදිස්ථාන අභිනිවේෂ කියන එක ගත්තාම ඔතන ඇවිල්ලා තින්නේ එහෙමයි ශිල්පය තමයි අපි අදිටන් කරලා තියෙන්නේ. ඒ අදිස්ථානය අනුව තමයි ඔය යන්නේ. <clears throat> එතකොට දැන් මේක නිසා මේ භවයේ අපි සැරිසරන්න මේ කැමති. එතකොට භව යෝගිය කියන එක ඇති වෙනවා. භව යෝගිය ඇති වුණාට පස්සේ ව්‍යාපාද කාය ග්‍රන්ථය කියන එක ඇති වෙනවා. දැන් එතකොට එකපාරටම අපිට වෙනවා කොහොමද මේ අපි හිතේ භවයේ මම බොහොම සැපෙන් සතුටින් හිටියා. මේ හිතපු ගමන් මම ව්‍යාපාදයක් වෙන්නේ කොහොමද? මට කොහොමද තරහාවක් ඇති වෙන්නේ? මේක නිකන් ගැළපෙන්නේ නෑ වගේ පේනවා නේද? ඕක ප්‍රඥාවෙන් තමයි බලන්න ඕනේ. ප්‍රඥාවෙන් බලන්න ඕනේ කියලා කියන්නේ ඕකේ ඇත්ත తත්වයේ මතුවෙලා. සත්‍ය తත්වයේ මතුවෙලා. අපි කියවනේ අර අසුබේ සුබයි කියනකොට අපිට ඇති වුණායි කියලා ඊතලයක් වැදුනායි කියලා කොහොමද ඒ ඊතලයේ විස පෙවලා තියෙන්නේ සුබයි කියලා විස පෙවලා හැබැයි අසුබ අසුබේ තමයි තියෙන්නේ මේකේ මට දැනුනේ සුබ වශයෙන් වැදුනා හැබැයි වැදිලා තියෙන්නේ ඊතලයට අසුබේ තමයි කලවම් වෙලා තියෙන්නේ මේ අවස්ථාවේදී ස්පර්ශ ආහාරයේදී මට වීතලයක් වැදෙනවා පස්සේදී මේක එකපාරක් නෙමෙයි මේකේ තාපෝ කැරකීමක් තියෙනවා ඒ ඊතලයේ වැදිලා තියෙන්නේ මොකක්ද මේ දුක්ඛ වෙච්ච දේ සුඛයි කියලා තමයි මගේ ඊතලයක් මට මේකේ වදින්නේ මේකේ මෙහෙම පහලට ගිහිල්ලා තාම අපි එතෙන්ට ආවේ නැහැ. ඒ ඊතලේ වැදුනහම මේ ඊතලේ තියෙන විස මතු වෙනව නේද කොයිලාවක් හරි. ඒ මතු වෙච්ච ගමන් මට තරහ යනවා. මම සුඛයි කියලා හිතාගෙන හිටියා. මම හිතාගෙන හිටියා හොඳයි දැන් මං හොඳට කාලා බීලා ඉන්නවා මගේ ළමයි ඉගෙන ගන්නවා මගේ කාර් එකක් තියෙනවා නෝනත් හොඳට ඉන්නවා ගේත් කැඩෙන්නේ නැහැ රස්සාවක් තියෙනවායි කියලා නේද? හිටපු ගමන් ඔෆිස් එකෙන් කියනවා සමසට රස්සාව ඊට පස්සේ නැහැ කියලා. අන්න අර ඊතලේ විසමතු වුණා. එර්ත්ක්වේක් එකක් එනවා. සුනාමි එන්නේ. කඩාගෙන යනවා. අන්න අර විස ඔක්කොම මතුවෙලා ඇත්ත தත්ත්වේ මතුවෙනවා. තරහ යන්නේ නැහැ. මිනිස්සු බන්නේ මේ වෙලාව දෙවියන්ට හිතන් බයින්නවා නේද? මේක මේ මගේ ගේ කඩලා ගියා මෙහෙමයි කියලා යුඩින් වොච් කියලා කියනෝනේ මේක බැලුවේ නැහැ කියලා නේද? එතකොට අන්න බලන්න මේ සත්‍ය తත්වයේ මේ ලෝකේ තියෙන දුක්ඛය අරක මතු වෙනවා. කාලය ගිහිල්ලා මතු වෙනවා. අන්න මේ මතු වෙච්ච ගමන් තමයි ව්‍යාපාදය කියන එක. දැන් මේක ග්‍රාන්ත වෙනවා මට. ව්‍යාපාදයේ ග්‍රන්ථය කරනවා. මම මේ ලෝකේ අල්ල ගන්න ගත්ත ගමන් මට වෙන්නේ ඕනෝක තමයි. මේක මම පහ කරන්නේ නැති නිසා අනුසය පරිඋත්ථානය කියන දෙක මෙතන පවතිනවා. අනුසය පරිඋත්ථානය කියන එක මේක දැන් අපි ඒක අපිට දැන් පොඩ්ඩක් බලන්න පුළුවන් අර පළවෙනි පාරේදී අපි කල්පනා කළා මේක අපි කරකෝනවා කියලා කබලිකාර ආහාරයේ අල්ලගෙන රාග සල්ලේ ඇතිලා ආපහු අතෙන්ට මම යනවා කියනවා නේද නැවත නැවතත් මෙතෙන්ට යනවා කියනවා නේද දැන් ওই පරිෂ්ඨානය පැහැදිලි කරන්ඩ අනුසේ ධර්මයේ පැහැදිලි කරන්ඩ අපිට භාවිතා කරන්න පුළුවන් දෙයක් තමයි දැන් ඕගොල්ලෝ මේ හොඳට භාවනා කරනවා නම් ඔයගලන්ට අන්තිමට හිතේ මම නම් ආයි මව කුසකට යන්නේ නැහැ කියලා. කබලිකාර ආහාරයෙන් මට එපා කියලා හිතේවි. ඒ தත්ත්වයටපත් වුණොත් හරි වාසනාවන්තයි. පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ එතෙන්ට නැවත නැවතත් මේ යන්නේක මට එපායි කියලා මේක දුක්ඛය දැකලා එපායි කියලා ඒක ඇති වෙනවා. හොඳයි අපි හිතමු කෙනෙක් ගත්තයි කියලා අදිඨානයකින් මට ආයෙ නම් ඉපදෙන්න ඕනේ නැහැ කියලා. භාවනා කරලා හරි කලින් අවබෝධයෙන් හරි ගත්තා මේක. මෙහෙම කරලා තිබුණත් මේ මනුස්සයා ඊළඟ භවය ප්‍රාර්ථනා නොකලත් මේ මනුස්සයා ඉපදෙනවා. හ්ම්. තථාගතයන් වහන්සේ පෙන්වුවා චේතිති පකප්පේති අනුසති කියලා. චේතනාවක් තියනවාද පකප්පේති කියලා කියන්නේ මේක මේ නැවත නැවතත් මේක අපි කරකවනවා කියන එක හිතන්නකෝ දැනට. අපි නැවත නැවතත් මේකේ ආහාරයේ මෙහිම රාගසල්ලේ ඇතිලා ආපහු ආහාරයට යනවා. මේ විදිහට නැවත නැවතත් මෙතෙන්ට යනවා. හ්ම්. එතකොට දැන් මම කියනවා මේ කබලිකාර ආහාරය මට එපා කියලා. මම මෙතෙන්ට මම යන්නේ නැහැ. මේක මට ඕනේ නැහැ කියන එක කල්පනා කරනවා. මේක යන්න ඕනේ නැහැ කියලා කල්පනා කරා ඊළඟ භවයක් මම එපායි කිව්වා වුණාත් අනුසය ධර්මය නිසා මේ පුද්ගලයා ඉපදෙනවා. මොකද්ද මේ අනුසය කියලා කියන්නේ? මේක මේ විදිහට ගමන් කිරීමෙන් ඒ කියන්නේ කබලිකාර ආහාරය ඊළඟට අපිට විපල්ලාශයක් නැති වෙනවා ඊළඟට කාමයන් දැඩිව ගැනීම කියන එක එහෙම වෙනවා මේ අතර තියෙන ඒවටත් අපි කුවාර ග්‍රන්ථ වෙනකොට මේකෙන් අල්ලගෙන ඉන්නවා කියලා. මට මුල පටන් ගත්ත එක එපා කියනවා. වෙන එකට යන්න ඕනෙත් නෑ කියනවා. ඒ කියන්නේ මේ ඩයග්‍රෑම් එකේ මම කියනවා මේ මුල කෑල්ල එපා. මේ යට જાතිය කියන එකත් එපා. මේ දෙක එපා කියනවා. හැබැයි මේ මැද්දේ මගේ විඥානය පවතිනවා. අන්න ඕකයි අනුසය කියලා කියන්නේ. මේකේ මේ මැද්දේ තියෙන කෑලි සම්බන්ධයෙන් මේ විඥානයේ පවතිනවා කොටින්ම කියනවා නම් මේ පිටකෝපදේශෙ පින්නන්නේ මේ ග්‍රන්ථය කියන තැන තමයි මේක හොඳටම පවතින්නේ. මම ගැට ගැහිලා ඉන්නවා එතන. ඒ අංශය කියන එක මගේ එතන තියෙනවා. ඒකත් එක්ක ඇසුරු කරේ. ඒ කියන්නේ අනිත් හැම එකක්ම ධම්මාකාරයකට ඒක අපේ පවතිනවා. ඒකත් එක්ක විඥානයේ ඉන්න කැමැත්ත තියෙනවා විඥානයේ. ඒක නිසා විඥානයේ තෙන්ට එනවා. ඒක නිසා අපි ඉපදෙනවා. එතකොට දැන් මේක පහ කරන්නේ නැති නිසා අනුසය කියන එක එහෙම පහ කරන්නේ නැති නිසා ඒ අනුසය වුණාම ඉතින් පරිඋත්ථානය කියන එකත් ඇති වෙනවා. ඒ අනුසය නිසා අපිට ඔන්න භව ආශ්‍රය කියන එක ඇති වෙනවා. දැන් ඉස්සෙල්ලත් අපි කියවන්නේ මේක මේ අවිජ්ජා කාය ග්‍රන්ථය ඇති වුණාම කාමාශ්‍රය ඇති වෙනවා කියලා. ඒ වගේම ව්‍යාපාදයේ ග්‍රන්ථය කරාම මේ භව ආශ්‍රය ඇති වෙනවා. අර මම තරහ ගියා වුණාට මම කලින් තරහා ගියෙත් මට අරක නැති වෙච්ච හින්දානේ. මට සුඛයි දීපු දේ මට දැන් නැති වෙලා එන්නේ. හැබැයි මම දන්නවා ඔක මට ගන්න පුළුවන් කියලා. ඒකට මම අරකටම තමයි ආපහු අල්ලගෙන ඉන්නේ අර ඒ විදිහේ ස්පර්ශයකට. ඒක නිසා මම මේ භව ඕගේ කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ විපුල භවට මේකපත් වෙනවා. මේ ආශ්‍රවය ආශ්‍රවය ලොකු වෙලා මට භව ඕගේ දිනවා. දැන් ඉතින් අර හිතන්න ඉතින් ජලයේ ගලාගෙන එනවා වගේ ඒ ඕගේ ඇති වෙලා ඉතින් <clears throat> භවයෙන් භවයට යන්න මම කැමතියි. මේ ඊළඟ භවයට යන්න කැමති. ඒක නිසා දැන් මම හැබැයි මේකෙන් මට ඇති වෙන්නේ ද්වේෂ සල්ලය. ද්වේෂ සල්ලය. ඒ මොකද වෙන්නේ? අපි කිව්වා අර ඊතලයක් වදිනවා කියලා. ද්වේෂ සල්ලය කියන එක වෙනකොට මොකද්ද මේ ඊතලේ වැදිලා තියෙන්නේ? අර ස්පර්ශ ආහාරයේදී ස්පර්ශ ආහාරයේ හේතු කොටගෙන දුක්ඛ වෙච්ච දේ දුක්ඛ කියන එක සුඛ වශයෙන් ඊතලයක්ව මට වැදිලා තියෙන්නේ. ඊතලයේ තියෙන්නේ දුක්ඛය. හැබැයි මම ඒක ඉන්ටර්ප්‍රිට් කරන්නේ මම කියන්නේ මේක සුඛයි. ඊතලයේ තියෙන්නේ දුක්ඛය. විස වශයෙන් තියෙන්නේ දුක්ඛය. මේක මගේ ශරීරයට වදිනවා. මේක මගේ ශරීරයට ඇතුල් වෙලා තියෙන්නේ. එතකොට මේ දේශ සල්ලේ කියලා කියන්නේ ඒකයි. කවුරුවත් ඉන්නවද සන්තෝෂයෙන්? ඕන වෙලාවක කාට හරි බැන බැන නේද ඉන්නේ කියලා බලන්න මනසෙන්. ඕන වෙලාවක <clears throat> කාට හරි එක්ක බනිනවා. එක්ක පරුස වචන කියනවා, එක්ක පුසුනා වාච කියනවා. මනසෙන්. ඉස්සරහට දාලා මේ කියනවා නෙමෙයි. ගෙදර මේ හස්බන්ඩ් වයිෆ්ට, වයිෆ් හස්බන්ඩ්ට ළමයින්ට මේක මං කින්දේ යහන්නේ. ඔය ආදි වශයෙන් උඹ තියනවා නේද? ඔක්කොම විතක්ක ਵਿਚාර. අපි ඉන්නේ උන්නේ කුණු මුල්ලේ. ඔය කුණු මුල්ලේ තමයි අපි ඉන්නේ අපේ මනසේ දිගටම කැරකි කැරකි තියෙන්නේ ඔන්න ඕවා. හරි දුකක් විඳිනවා. මේක තේරෙන්නේ ඇත්තම කියනවා නම් ඒ තමන්ගේ මාර්ග චිත්තය මාර්ගඵලයන් ලැබුණාම තමයි මං කොච්චර දුකක් විඳිනවද කියලා තේරෙන්නේ. ඒ කියන්නේ මේ පුද්ගලයා දන්නවා මේ විදිහ මගේ මේ විතක්ක ਵਿਚාරයක් මත් තුළ තියෙනවා කියලා. භාවනා කරන අයට මේක තේරෙනවා. මාර්ගඵල නොලබුවා තේරෙන හැබැයි ඵල ලැබපු පුද්ගලයාට හොඳට තේරෙනවා මේකේ කොයි තරමක් දුකක් මම මේ විඳ විඳ දෙන්නේ කියලා. එතකොට දැන් මේ දෝෂයෙන් අගතියට යනවා. මම මේක අකමැති. හැබැයි මම ඒත් මේ ගමන මම ගමන් කරනවා. එතකොට දැන් මේ අකමැති වෙලත් මම අවුසට යනවා. අර කෑල්ල මේ කියන්නේ මම මේ මට ආප්පේ හොඳයි රොටි ඒපා ඒ වුණත් ඉතින් ආප්පේවත් තියෙනවනේ කියලා මම මේ ගමන යනවා. අන්න ඒ වගේ කතාවක් තමයි මෙතන කියන්නේ Tamanට හිතා ගන්න පුළුවන් මේ යන විදිය. එතකොට ද්වේෂයෙන් අගතියට යනවා. දැන් ඉතින් මේකෙන් ඇති වෙන්නේ මොකද්ද? <clears throat> ජරාව කියන එක තමයි ඇති වෙන්නේ ප්‍රතිඵලය. ඒ ද්වේෂ සල්ලය ජරාව කියන එක අපිට ඇති වෙනවා. අපිට පේනවා දැන් පාරවල් දෙකකින් ජරාවට එනවායි කියලා. ಜಾති ඇති වුනහම අපි ජරාවටපත් වෙනවා. මේ ස්පර්ශ ආහාර වෙලත් අපි ජරාව කියන එක ඇති වෙන ওই විදිහට. එතකොට දෙපැත්තකින්ම අපි ඇවිල්ලා තියෙන එකම තැනට. ඒ කියන්නේ මේ ද්වේෂය කියලා කියන්නේ අපිත් කියනෝ නේද දෝසයි කියලා පළක් කියලා. ඒ දෝෂ ද්වේෂ වචන දෙක එකට යන. දෝෂ දෝෂ සහිතයි කියලා කියන්නේ නේද? අපි ඉපදෙනකොටම අපි අර පළවෙනි පාරේ කරකෝලා ඒ රෝදේ හැදිච්ච රෝදේ දෝෂ සහිතයි. ඒකේ දෝෂ තමයි මේක ගමන් කරන්න ගන්නකොට ගෙවි ගෙවි යනකොට දෝෂේ වැඩි වෙනවා. ඒ දෝෂේ වැඩි වෙලා තමයි ඔය මේ මේ ඔය ජරාව කියන එක තියෙන්නේ. ඒක උත්පත්තියේදීම තියෙනවා. පර්ෆෙක්ට් ළමෙක් නෙමෙයි ඉපදෙන්නේ. ඉපදෙනකොටම ඒ කියන්නේ තථාගතයන් වහන්සේ තමයි බැලුවාම හොඳම පර්ෆෙක්ට්. ඒ කියන්නේ ඒ තරම් පෙරුම් පුරලා. තථාගතයන් වහන්සේටත් තිබුණ කොන්දේ අමාරු. කොන්දේ අමාරුවක් තිබුණානේ. තථාගතයන් වහන්සේ පෙන්වලා තියෙන එක ඒක දේශනාවක ඒ තථාගතයන් වහන්සේට බුද්ධත්වයට පත් වෙලත් තිබිච්ච කර්ම අර ගල පෙරලපු දේවල් ඒවා එක්කම කරපු දේවල්. ඒ කරපු දේවල් වල විපාකේ. එතකොට හැමෝටම මේ ද්වේෂය මේ විපාකේ තියෙනවා. එතකොට මේ ද්වේෂයේ ඒ විපාකය අපිට තියෙනවා. ඒක තමයි අපි ඉපදිනකොටම ඩිෆෙක්ට් එකක් තියෙනවා. ඩිෆෙක්ට් එකක් ඇතුළේ තියෙන මතුවෙලා නැහැ. ඉතින් පෙලකාගේ ඩිෆෙක්ට් අඩුයි, පෙලකාගේ වැඩි. ඒක මේක තමයි මේ මතුවෙලා යන්නේ. දැන් උතන හොඳ ලක්ෂණ දෙයක් තියෙනවා. දැන් බලන්න අපි කිව්වා දුක්ඛය තමයි අපිට හැමදාම ස්පර්ශ වෙන්නේ. හැබැයි අපි ගන්නෙ සුඛයි කියලා තමයි මනසෙන් පෙන්වන්නේ. මේ දුක්ඛය ස්පර්ශ වෙලා අපිට දෝමනස්සයක් කර වෙන දෙයක් ඇති වෙන්න පුළුවන්. දුක්ඛේ නම් ස්පර්ශ වෙන්නේ අපිට ඇති වෙන්නේ දෝමනස් යන්නේ ඒක තමයි ඔය පෙන්වන්නේ දුක්ඛයෙන් ස්පර්ශ වෙලා ස්පර්ශ ආහාරයෙන් අපි වැරදියට අරගෙන රාගසල් මේ දෝෂසල්ලේ ඇති වෙලා අපිට ඇති වෙන්නේ දෝමනස්සය එතකොට අපිට පේනවා එහෙමනම් දුක්ඛේ ස්පර්ශ වෙලා දෝමනස්සය අපිට ඇති වෙනවා කියන එක හොඳට පැහැදිලි ඊළඟට අපි බලනවා මනෝ සංචේතන ආහාරය සම්බන්ධයෙන් මනෝ සංචේතන ආහාරයෙන් දැන් මෙතන දෙයක් තියෙනවා අපි කිව්වා අපිට ස්පර්ශයක් ඇති වුණා මම කෑමක් කාලා තියෙනවා කලින් දැන් මේ පළවෙනි පාරේ ගිය පුද්ගලයා ගැන කල්පනා කරන්න මේ ගමන මම ගිහිල්ලා තියෙනවා රාග සල්ලේ ඇති වෙලා උත්පත්ති අපි හැමෝම ඕක වෙලා තමයි මේ මනුස්ස ජීවිතයට ඇවිල්ලා තියෙන්නේ එතකොට මේම ආපු අය දැන් අනිත් අය ඒ විදිහට තමයි එක එක ඒ කියන්නේ දැන් අපි දිව්‍ය ලෝක, කාම ලෝක වල අය ඔක්කොම මේ වැඩේ කරපු අය. ලෝක 11ක් තියෙනවා විදිහට බලවම අපායේ ඒවා ගත්තහම ඒවයි ඔක්කොගේම කට්ටිය මේක තමයි තිරිසන් ලෝකේ ඒ කට්ටිය මේක තමයි. දැන් බ්‍රහ්ම ලෝකේ කියන එක පළවෙනි පාරේ කතාවේ ඒක නැහැ. එතකොට දැන් අපිට පේනවා මේ මේක මම කෑම කාලා පුරුදු වෙලා ඒක ස්පර්ශ වුණාට පස්සේ ඒ ස්පර්ශය නිසා මට වේදනාවක් ඇති වෙනවයි කියන එකක් පිළිගන්න. ඒ වේදනාව මට මම සංඥාවෙන් දැනගන්න. මේ සංඥාව තමයි හේතු වෙන්නේ චේතනාවට. ඕගොල්ලෝ කවදා හරි සංඥාවෙන් අයින් වෙනවද? ඕගොල්ලෝ චේතනාවෙන් අයින් වෙනවා. එහෙම සූත්‍රයක් තියෙනවා. ඒ ඒ ඒකේ පෙන්නනවා කෙනෙක් සංඥාවෙන් අයින් වෙනවද? එයා චේතනාවෙන් අයින් වෙනවා. සංඥාවයි චේතනාවයි දෙකෙන් අයින් වෙනකොට එයා විඥාණයෙන් අයින් වෙනවා. සංඥා චේතනා විඥාන කියන තුنين අයින් වෙනකොට එයා යථාභූත ඥානෙින් අයින් වෙනවා. සංඥා වේ චේතන සංඥා චේතන විඥාන යථාභූත ඥාන කියන තුනෙන් හතරෙන්ම අයින් වෙනකොට එයා විමුක්තියෙන් යුතුව අයින් වෙනවා කියලා. ඔය විදිහටයි ඔය දේශනාව යන්නේ. එතකොට සංඥාව නිසා තමයි මේ චේතනාව. පිටකෝපදේශයේ පෙන්නනවා ඇත්තම කියනවා නම් සංඥා තුනක්ම තමයි චේතනාව කියන්නේ කියලා. මොකද මේ සංඥා තුන අසුබේ සුබයි කියන සංඥාව. දුක්ඛේ සුඛයි කියන සංඥාව. අනත්තේ අත්තා කියන සංඥාව. ඔන්න ඒ සංඥා තුනම තමයි චේතනාව කියන එක පිටකෝපදේශයේ පෙන්වනවා. එතකොට මේ චේතනාව ඇති වුණාට පස්සේ දැන් අපි සංඥාව නිසා මට චේතනාව තියෙනවා. ඒ චේතනාව ඇති වුණාට පස්සේ මම ගන්නවා අනත්තේ අත්තා කියලා. අර දේවල් මම මගේ කියලා ගැනීමක් කරනවා. මතකද පාර්ලිය සූත්‍රයේ අපි කිව්වේ රූපං අත්තිවා සමුනුපස්සති ආකෝපනසා භික්කවේ සමුනුපස්සනා සංකාරෝ මේක මගේ කියලා ගැනීම තමයි සංස්කාරය වෙන්නේ මම සංස්කාරය හදන්නයි මේ යන්නේ මමං කාර්ය කරාම මම ඔන්න සංස්කාරයන් හදනවා එතකොට දැන් අපිට පේනවා චේතනාවක් ඇති වුණොතින් ඒ චේතනාව හේතු කොටගෙන මේ සංස්කාරය හදනවා කියලා චේතනාවට තව හොඳ අර්ථ දැක්වීමක් තියෙනවා පටගෝපදේශයේ පෙන්නවා ඉතිපි කාමේසු සංතෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා ආයන් චේතනාන් කියලා. දැන් මෙතන පටගෝපදේශයේ පෙන්නනවා කාමේසු සංයුක්තෝ විහෙරති කබලිකාර ආහාරය මම කරකෝ කරකෝ හිටපු කතාව. සංයුක්තයි මම මේකත් එක්ක තියෙනවා. සංයුක්තෝ විහෙරති. දැන් එතකොට බලන්න ඔතන සංයුක්ත වෙනවයි කියනවාම තියෙනවා දැන් බල්ලා කන කෑම තියෙනවා අපි කන කෑම තියෙනවා. බල්ලගේ කන කෑමත් එක්ක අපේ සංයුක්තයක් නැහැ බලු කෑම කන කෙනෙක් අරුණාම එහෙම සංයුක්තයක් නැහැ නේද? ඒතර අසුචි තියෙනවා, කෑම තියෙනවා. අසුචිත් එක්ක අපේ සංයුක්තයක් නැහැ ආහාර වශයෙන් ඒක ගන්නෙ නෑ අපි. ඒතර හැබැයි ඌරා ඒක ගන්නවා ඒක වෙන කතාවක්. ඒතකොට දැන් අපිට පේනවා අපි වෙන් කරගෙන තියෙනවා කාමේසු සංයුක්තෝ විහෙරති මේක බය කරනවා භාවිතම භාවිත කරනවා කනවනේ මේක ආහාරයෙන්ම භාවිතා කරනවා භාවිතෝ අචෝ සංඥා අල්ලගෙන ඉන්නවා අයං චේතනා. මෙන්න මේකයි චේතනාව කියලා කියන්නේ. එතකොට දැන් මේ චේතනාවෙන් අපිට පේනවා එහෙමනම් අර මුලින් දීපු කතාවම තමයි කරවෝ කරවෝ මම ආපහු මෙතෙට ගිහිනේ අලුත් දෙයක් නෙමෙයි. අරගම මම ගෙනියන්නේ. එතකොට දැන් මේ දේ මං අනත්ත්‍ය අත්තා කියලා ගන්නවා. අර දේ මගේ කියලා ගන්නවා. මොකද දැන් භවයටත් ගිහිල්ලානේ මම තියෙන්නේ. භවයටත් ගිහිල්ලා මම මේ ශරීරයක් හදාගෙන මිනිස්සෙක් වගේ ඉපදිලා. ඉතින් මේ තියෙන පුද්ගලයාට මේ මම ඉන්නවා. මේක මගේ. මමංකාරයයි අහංකාරයයි කියලා දෙකක් තියෙනවා. ඒක මම කරගෙන යනවා. අනත්ත දේ අත්ත කියලා ගන්නවා. ඉතින් මේ උපල්ලාසයක් ඇති වෙනවා. ඔතනක් තුනක්ම ඇති වෙනවා සංඥා, චිත්ත, දෘෂ්ටි කියලා අර ඉස්සෙල්ලා වගේම. දැන් එතකොට අපිට දැන් පේනවා අසුභේ සුභයි කියනකොට සංඥා, චිත්ත, දෘෂ්ටි තුනක් තියෙනවා. දුක්ඛේ සුඛම්ති කියනකොට සංඥා, චිත්ත, දෘෂ්ටි කියලා තුනක් තියෙනවා. අනත්තේ අත්ත කියලා සංඥා, චිත්ත, චිත්ත දෘෂ්ටි තුනක් තියෙනවා. එතකොට දැන් විපල්ලාසම නවයක් ලෙඩ නමයක්ම හම්බ වෙලා තියෙන්නේ අපිට. දැන් මේක නිසා මම මේ මේ දිට්ඨිය කියන එක, දිට්ඨි උපාදානය කියන එක ඇති වෙනවා. ඇත්තෙම කියනවා නම් මෙතන පෙන්නනවා මේ සංසාරය කියන එක අභිනන්දනා කරනවා කියලා. මේ අනාත්මය අත්තා කියලා ගන්නකොට සංසාරේ අභිනන්දනා කරනවා. සංසාරේ අභිනන්දනා කරලා ඒ කරන බව දෘෂ්ටිය කියන එක තමයි මේ විපරීත දෘෂ්ටිය දැඩිව ගැනීමක් කරනවා. ඒක තමයි මේ ditthi upadane කියලා කියන්නේ. මේ මගේ සංසාරේ මම අභිනන්දනා කරලා හොඳට පිළි අරගෙන මම මේ මේක දැඩිව ගන්නවා. විපරීත දෘෂ්ටිය මම දැඩි කරගන්නවා. මොකද මේක තාපෝ කැරකෙනවා. නැවත නැවතත් මෙතෙන්ටම එනවා. මගේ මගේ මගේ කියන කතාවම තමයි ඉන්නේ නේද? එතකොට මේ තමයි මේ ditthi upadanaye ඇති වෙනවා. මේ ditthi upadanaye නිසා අපිට මේ පරමාස කාය ග්‍රන්ථය මේක තිතෝ පරමාසං කියලා කියනවා තිතෝ පරමාසං එතකොට මේ දෘෂ්ටි පරමාශය ග්‍රන්ථය කරනවා එතකොට මේ අපිට වැරදිච්ච දෙයක් වැරදිච්ච දෙයක් අපි මේ ග්‍රන්ථ කරගන්නේ අපි අභිනිවේෂය අපි ඇල්මක් එහෙම ඇති කරගෙන මේක අපි මේ විපරීත දෘෂ්ටියක් මේක ග්‍රන්ථ කරගන්නවා මේක ග්‍රන්ථ කළා දැන් මේක අපි පහ කරන්නේ නැති නිසා මේ අනුසය ඒක නිසා දෘෂ්ටි ආශ්‍රය කියන එක ඇති වෙනවා ආශ්‍රය දැන් මේක වැඩි වෙලා විපුල බවටපත් වුනාම දෘෂ්ටි ඕගේ කියන එක ඇති වෙනවා ඒ දෘෂ්ටි ඕගේ කියන එක කියන්නේ ආශය කියන ධර්මයේ ඒ කියන්නේ මේක මේ මේ Tamanට දරා ගන්න බැරි ප්‍රමාණයට වීම කියන එක unbearable කියන ප්‍රමාණයට ආවයින් පස්සේ මේ මේ ඕගේ කියන එක ඒක නිසා දෘෂ්ටි සල්ලේ කියන එක ඇති වෙනවා මේ දිට්ඨි සල්ලේ ඇති වුණාම ඇත්තම කියනවා නම් මාන සල්ලයක් එතනම ඇති වෙනවා. තවත් සල්ලයක් උතෙන්ට එකතු වෙනවා. ඒ දික්ටි සල්ලේ තියෙනවා නම් මාන සල්ලේක අපි ඕකේ ලියලා නැහැ. දික්ටි සල්ලේ නිසා මාන සල්ලේකුත් ඇති වෙනවා. දැන් මේ සල්ලය හේතු වුණාම අපි මේ සංඥාවට ආපෝ විඥානේ ගමන් කරනවා. සංඥා උපගමන් කියලා කියනවා. ඒ මොකද සංඥාව තමයි හේතු උනේ ප්‍රතිචේතනාව ඇති වෙන්න. මට මේ පාරේ ගමන් කරන්න හේතු උනේ සංඥාව. මේ පාරට මම අවතීර්ණ වුණේ සංඥාව. දෙවෙනි පාරදී මොකද වුනේ? ස්පර්ශ වෙලා මට ඇති වුණා වේදනාව. ඒ වේදනාව හේතු කොටගෙන තමයි මගේ මේ ගමන සිද්ධ වෙන්නේ. ඒකට මම වේදනාව අල්ලගෙන තමයි විඥානේ ඉන්නේ දෙවෙනි පාරදී. තුන්වෙනි පාරදී සංඥාවෙන් තමයි මම මෙතෙන්ට අවතීර්ණ වුණේ. ඒ සංඥාව අල්ලගෙන තමයි මම මේ මගේ විඥානේ පවතින්නේ. දැන් මම බයෙන් අගතියට යනවා. බයෙන් අගතියට වෙන්නේ මොකද මම බය වෙන්නේ? මම බය වෙන්නේ අනේ මේක කැඩෙයිද කියලා. ඕකෙන් හදනවනේ සංස්කාරයක්. දැන් මමංකාරය කරලා මම හදනවා සංස්කාරයක්. සංස්කාරය කරලා මම කල්පනා කරනවා අනේ මේක කැඩෙයිද කියලා. මේකයි මම මේ බය වෙලා තියෙන්නේ. වඩුව හදනවා මේසයක්. වඩුවට ෂෝර නැහැ මේස කැඩෙයිද කියලා. දැන් මිනිස්සු බලක් වෙලාට ඔහොම කරනවනේ නේද වැඩ කරලා ඉවරලා බයින් බයින් ඉන්නේ මේක අර මගුල් ගෙදරට මේකක් හදලා කලබලයට ඇන්ට් එකක් ගහලා යන්තම් හදලා තිබ්බා. මේක දැන් මේ මේගොල්ලෝ ඇතුලේ ඉන්න වෙලාවෙම කඩාගෙන වැටෙයිද කියලා මේ මනුස්සයාට බයක් තියෙනවා. එයාගේ අර ඒක තමයි ඒ සංඥාවල්ලගෙන ඉන්නේ. එයාගේ අර වාගේ තියෙනවා. මේ අපි බය වෙලා තියෙන්නේ මොකද? අපි මේ ශරීරයක් හදාගත්තා. මේ ශරීරය කඩාගෙන වැටෙයිද? වෙනවනේ දෙලෙඩේ මතුවේ නැහැ. එතනින් ඊළඟට ඇති වෙන්නේ මොකද්ද? ව්‍යාධිය ලෙඩ වෙයිද මම ලෙඩ වෙයිද කියලා එහෙම එකක් තියෙනවනේ ඔන්න ව්‍යාධිය ඇති වෙනවා ඔය ව්‍යාධිය කියන එක ගත්තහම සතාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මේ සූත්‍ර දේශනාව ධාතු විභංග සූත්‍රය. ධාතු විභංග සූත්‍රයේ අවසාන හරිය දතාවතෙන් වහන්සේ දේශනා කරනවා මඤ්ඤන්ති මඤ්ඤන්ති භික්ඛවේ රෝගතෝ මඤ්ඤන්ති භික්ඛවේ ගණ්ඩතෝ මඤ්ඤිතාවක් තියෙනවා මොකද්ද මේ මඤ්ඤන්ති කියලා කියන්නේ මේ සපොසිෂන් කියන ඉංග්‍රීසි වචනේ මෙතෙන්දී ගන්නවා මම වෙමි කියලා ගන්නවා මම සංඥාවක් සහිත බුද්ධලෙක් කියලා ගන්නවා. මේ මේ ඉහළම ධානයෙන් ගැන බුදුහාමුදුරු කතා කරන්නේ මේ වගේ මේ කසිකබල් ශරීරයක් ගැන නෙමෙයි. එයා කියනවා මම සංඤී, අසංඤී. නව සංඥා නා සංඥා මේ මේ වගේ මේ අවුරුදු 80 කැඩෙන ඒවා නෙමෙයි 84000 ඉයෝන්ස්. එච්චර කාලයක් තියාගන්න පුළුවන් දෙ. මෙහෙම දේ කල්පනා කරනවා මේක මම මෙහෙම වෙනවයි කියලා කෙනෙක් හිතනවා. තමන් හිතනවා මෙන්න මේ මම මේමයි. කියන්නේ මම හරියට මේ ඩිග්‍රී එකක් කරලා දැන් මේ අපි සාමාන්‍ය උදාහරණයක් ගන්නවා නම් මේ මනුස්සයා ඉතින් පාස් වෙලා ඉතින් දැන් මං හිතමු මං ඉංජිනේර මම ડોක්ටර් ඒ වගේ කියලා ඉතින් දැන් එකක් දාගන්න ඕලේ මම මේ જાතිය මනුස්සයා. දැන් මම PhD කළා මම ડોක්ටර්. ඒ වගේ දාගෙන තියෙනවානේ. අන්න ඒ වාගේ මේවා හදාගෙන තියෙනවා. ඒවා හදාගෙන දැන් තමන් හිතාගෙන ඉන්නවා මේකයි කියලා. ඔක ගෙනියන දෙයක්ුත් නෙමෙයි, තමන්ට භාවිතා කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. දැන් අපි හිතමු ගෙනියන්න පුළුවන් දෙයක් කෙනෙක් කල්පනා කරනවා කියලා. මේව සංඥා නා සංඥාදින්ද ගිහිල්ලා මේ මනුස්සයාට මට ඉපදෙන්න පුළුවන්. තව ගෙනිය ගන්න පුළුවන් තත්ත්වයකට. බුදුහාමුදුරුවෝ මේකත් රෝගයක්. මේව සිතන එකත් රෝගයක්. එතකොට අපිට පේනවා මේ මනෝ සංචේතනාවේ ඇති වෙලා තියෙන්නේ ඔන්නේ ව්‍යාධිය කියන එක තමයි. දැන් එතකොට මම ශෝක කරනවා. මොකද මම ශෝක කරන්නේ? මම මගේ දැන් බලන්න සංඥාව. මගේ සංඥාව මම හිතාගෙන හිටියේ සුඛයි කියලා. හැබැයි මට දෙවිනි පාරේ ස්පර්ශ ආහාර පාරේ ගිහිල්ලා අවසානයේට ඇවිල්ලා තියෙන්නේ දෝමනස්සේ. ප්‍රතිඵලය දෝමනස්සය. එතකොට දෝමනස්ස නැහැ. ඒ කියන්නේ දුක කියන එක ස්පර්ශ වෙලා ප්‍රතිඵලය වශයෙන් දෝමනස්සේ නම් තියෙන. එහෙමනම් මගේ සත්‍ය වශයෙන්ම සංඥාවේ තියෙන්නේ මොකක්ද? දෝමනස්ස ස්වභාවය. දෝමනස්ස ස්වභාවය සහිත සංඥාවක් භාවිතා කරලා මම හදපු බඩුව සංස්කාරේ තියෙන ශෝක කරන ස්වභාවය නෙමෙයිද? බඩු බාස් කෙනෙක් මේෂයක් හදනවා ඒකට භාවිතා කරන කකුලේ ලීයේ paludu තියෙනවා. ගැට තියෙනවා. එහෙම නැත්නම් මීසේ උඩ ලෑව හරිනති දේවල් තියෙනවා. එතකොට මේ මිනිස්සයාට මේක දිහා බලන බලන පාට මේකේ ශෝකේ නේද ඇති වෙන්නේ. මේක ශක් මේක මේ කෑල්ල තියෙනවානේ මේක වැරද්ද තියෙනවානේ. පොඩි වැඩ කරන අයට නම් මේක හොඳට ප්‍රයසිලිව වෙන්නේ. අරක දකින දකින වෙලාවට මෙයාට ශෝකය තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ තමන්ගේ ශාරීරිය දකින්නකොට මේ වෙනකොට අපි දන්නවා අපි ජරා වෙලා කියලා නේද? මනෝ සංචේතන ආහාරයට ඉඳ ඉස්සල් ස්පර්ශ ආහාරයෙන් අපි ජරාව දෝමනසය ඇති වෙලා තියෙන්නේ. කණ්ණාඩි ඉස්සරහා පිට ගිහිල්ලා බැලුවාම කෙස් පැහිලා, රැලි වැටිලා නේද? ඒ තත්ත්වේ තියෙන්නේ. එතකොට මේක පේන්න පේන්න අන්න අර වඩුව අර ලී කෑල්ලේ paludd දකින්නවා වගේ තමයි මෙන්න මේක දකින්නේ. පොඩි ළමයා හිතන් ඕක දකින්නේ. පොඩි ළමයා අම්මට ඇවිල්ලා කියන්නේ අවුරුදු දෙකක් ගියහම දැන් මෙහිම මෙහිම වෙනස් වෙලායි කියලා. වහා එයාටත් ටිකක් අප්සෙට් මේක. එයාගේ එච්චරම කැත නෑ අපි දෙක බැලුවාම. ඒ ළමයටත් මේක තේරෙනවා. අර ලස්සනට පිවිච්ච ගතිය දැන් නෑ. අම්මත් දැන් වැඩි ඉඳින්නේ නෑ. ඉස්සෙල්ලාට කිරිසුඳට හරි මොනවාට කරාන්නේ දැන් මේකට ඒක නැති වෙනවා. අන්න ඒ විදිහ තමයි තියෙන්නේ. යනකොට යනකොට දැන් වයසට ගිය මිනිස්සුව කවුරුවත් එමින් ඉන්නේ නැහැ. නේද? අන්න ඒ වගේ තියෙනවා. අන්න බලන්න අපේ වෙනස් වෙනස් යන හැටි. දැන් බලන්න අපිට පේනවා එහෙමනම් මේ සංඥාවේ තියෙන දෝමනස් ස්වභාවය දෝමනස් ස්වභාවය සහිත සංඥාවකින් අපි යමක් හැදුවද සංස්කාරයේ ඒ සංස්කාරයේ තියෙන ශෝක කරන ස්වභාවය එතකොට දැන් අපි කරුණු වැඩිද දැන් හතරින් පාරක් පුළුවන් එතකොට ශෝකය කියන එක දැන් අපි බැලුවාම දැන් බලන්න ඊළඟට මට ඇත්තෙන්ම කියනවා නම් මගේ සංස්කාරය මම ශෝකයි කියලා කෝක අමතක කරන්න එපා මෙන්න මේ වචන හතර. දුක්ඛය තමයි මට ස්පර්ශ වෙන්නේ. දුක්ඛය ස්පර්ශ වෙලා මට ලැබෙන්නේ දෙවිනි පාර ප්‍රතිඵලය. ඒක මතක තියාගන්න දෝමනස්සේ. දෝමනස්සේ ස්පර්ශ වෙලා මට හැදෙන සංස්කාරයේ තියෙන්නේ ශෝක කරන ස්වභාවය. අපි කෙන්දිරි ගන්නව නේද? වචන පිට කරන්නේ මේ නිකන් ඉන්නකොට නිකන් හ්ම් කියලා හරින්නේ කකුල දිගාරින්නේ. ශෝක කරන ශෝක අපි කිඳිරි ගලා මිනිස්සු ඉන්නේ හැබැයි කිඳිරි ගලා ඉන්නවා කියලා දන්නේ නැහැ. ඒ තරම් දෙයක් තියෙන මේකේ. හ්ම් අසනීප වුණාම නම් හොඳට තේරෙනවා නිකම්ම කිඳිරි ගෑවෙනවා අනිත් අයටත් ඇහෙනවා. අනිත් වෙලාවටත් කිඳිරි ගලා තමයි ඉන්නේ. එතකොට ඒ ශෝකයම තමයි තියෙන්නේ. ඉතින් මේකේ ශෝකයන් තව ගොඩාක් දේවල් තියෙනවා අපි පස්සේදී බලනවා. මේ ඒ ශෝකයන් ගත්තාම අපි මේ පරුසාවාච පිසුනාවාච කියලා මහා විශාල ශෝකයක් තියෙනවා. ඒවා කිරීමෙන් සංස්කාරය. එතකොට දැන් එහෙමනම් මේ ශෝක සහිත වූ සංස්කාරය තමයි ඒකෙන් හදන්නා වූ විඥාණය සංස්කාරයෙන් තමයි විඥාණය හදන්නේ. මේක හොඳට මතක තියාගන්න. ඔය කජ්ජනී සූත්‍රයේ බුදුහාමුදුරුව පෙන්නනවා සංස්කාර කියන්නේ මොකද කියලා. එතෙන්දි පෙන්නවා මේ සංස්කාරය කියලා කියන්නේ සංකතං අபிසංකරොන්ති කියලා. සකස් කරපු දෙය නැවතත් සකස් කරනවා කියලා. මොකක්ද ඒක සකස් කරන්නේ? රූපේ රූපේ වශයෙන් සකස් කරනවා. වේදනාව වේදනාව වශයෙන් සකස් කරනවා. සංඥාව සංඥාව වශයෙන් සකස් කරනවා. සංස්කාරය සංස්කාරය වශයෙන් සකස් කරනවා. විඥානය විඥානය වශයෙන් සකස් කරනවා. මේකයි සංකතං අபிසංකරොන්ති කියලා බුදුහාමුදුරු පෙන්වනවා සංස්කාරය කරන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. අපි පොඩි උදාහරණයක් ගත්තොත් මම අපි හිතමු මම අද මොනවා හරි ආහාරයක් කෑවා කියලා. තොපියක් කියන්නකො. මේක මම අද කාලා මේක මං හිතුව මං තොපි ගන්න කැමති මිනිස්සෙක් කියලා. මේකේ රසක් තියෙනවා නම් දැන් ඊළඟ දවසක ඔය වාගේ තොපියක් මම තවත් දෙදරක දකින්න. ඒ වගේ හැඩයකට ගම්කිසි වස්තුවක් මම දකින්න. දී කැලලක පාට ගාලා තියෙනවා වෙන්නත් පුළුවන්. මේක දැක්ක ගමන් මගේ මනසේ විඥාණය හදනවා මෙන්න ඔයා එදා කාපු කෑම මෙන්න ඒකේ රස කට කෙලත් ඇවිල්ලා ඇති ඒ වෙලාව වෙනකොට මෙන්න ඒකේ රස මෙන්න මේකේ මේ සංඥාව මෙන්න මේකේ ලක්ෂණ මේ ඔක්කොම ඇවිල්ලා තියෙනවා ඒක කලේ ඔක්කොම කවුද සංස්කාරස්කන්ධය මේක හරිය වැදගත් මේ ධර්මය අවබෝධ කරගන්න සංස්කාරස්කන්ධය විසුණුයි මේ ඊතු පහම හදන්න සංස්කාරස්කන්ධය විසින් රූපේ රූපේ වශයෙන් හදනවා වේදනාව වේදනාව වශයෙන් හදනවා එතකොට දැන් මේක දැකපු ගමන් මේ ආහාර සම්බන්ධයෙන් මේ ඔක්කොම පැකට් එක හම්බෙලා තියෙන්නේ. දැන් පාරම කාලා බලනවා. කාලා බැලුවාන් පස්සේ කතාව වෙනස්. එදා ඒක වාගේ නෙමෙයි මේක ගැළපීමක් නැහැ, රසයක් නැහැ. ඉතින් දැන් අර දුක්ඛයක් තියෙනවා. හැබැයි ඒකත් ඉවසනවා අපි. අර මොනසයට ඒක කියන්නේ නැහැ. ඒක ඉවසනවා. ඉතින් උතන අර එතන ඒ ඒ දුක්ඛතාවයේ වෙනසකුත් තියෙනවා. විපරණාම දුක්ඛතාවයේ අර තිබිච්ච එක නෙමෙයි තිත සංයතක් සංකත ලක්ෂණේ තියෙනවා. ඒ නිසා මේක වෙනස් වුණායි කියන හැඟීමක් තියෙනවා. ඒකත් අපි ඉවසගෙන කනවා. එතකොට දැන් අපිට පේනවා මේ සංස්කාර ස්කන්ධයේ විසිනේ ඔක්කොම හදන්නේ. එහෙනම් දැන් මෙතින්දි පේනවා සංස්කාර ස්කන්ධයේ විසින්නේ විඥානේ හදනවා. සංස්කාර ස්කන්ධයේනේ විඥානේ හදන්නේ. එතකොට දැන් මේක තමයි මෙයාට මේ විඥාන ආහාරය. මේ විඥාන ආහාරය ඇති වුනහම මේකෙදි මම අනිච්චේ නිච්චා කියලා විපල්ලාසයක් ඇති වෙනවා. අනිත්‍ය දේ නිට්ටයයි කියලා. මොකද වෙන්නේ? අනිත්‍ය නිට්ටය වෙන්න හේතුව තමයි අර රෝද මට හොඳට හයියෙන් කරකවන්න පුළුවන්. බොහොම වේගෙන් මම කරකවනවා. අර ආහාර සම්බන්ධයෙන් මේ ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට පේනවා පළවෙනි එකේ රෝදයක් මේ කැරකෙනවා. මේකේ ඒක මේ මැද්දෙත් රෝදයක් කැරකෙනවා. මෙතනත් රෝදයක් කැරකෙනවා. මේ රෝද කැරගෙනකොට මගේ මැෂින් එක කාර් එක යනවා. කාර් එකේ එක රෝද දෙක තුනක් කැරගෙනකොට කාර් එක ඉස්සරහට යනවා නේද? එතකොට මට පේන්නේ මේ විඥාණය එනවා. විඥාණය එකක් එනවා. තව එකක් එනවා. මට ඒවයි ඒක හොයාගන්න බෑ. විඥාණය එකම දේ මම ඊයේ කඩලගොට්ටු කතාව කිව්වේ ඒකයි. කඩලගොට්ටක් ඇදලා ගත්තා, තව කඩලගොට්ටක් ඇදලා ගත්තා. මට මේක වෙනසක් හොයන්න බෑ. වෙයි මට මේක බොහොම වේගෙන් අදිනවා නම් මට පේනවා මේක කන්ටිනියුස්ලි මෙන්න මේ එකම දේ වෙලා තියෙනවා කියලා. විඥානය අවබෝධ කරගන්නකොට මේකේ අර ඒ කන්ටිනියුටි කියන එක කල්පනා කරන්න ඕනේ. මේක කන්සිකියුටිව් මේක එකින් එකට එනවා. එකක් ආව ඊළඟ එක එනවා. ඊළඟ එක ආව ඊළඟ එක එනවා. මට මේ දෙක අතර අතරක් හොයන්න පුළුවන් කමක් නැහැ. ඒකට මට තියෙන්නේ මේක නිත්‍යයි. හ්ම් මොකද මේ මේක මේ මේ මේතන මේ ඇස්කන්නාසාදී ඉන්ද්‍රියන් 6 මෙතන පෙන්නවා මේකෙන් මේ මේ ධාරාවක් වාගේ. ඇහෙන් එකක් එනවා කනින් සද්දයක් ඇහෙනවා නාසයෙන් තුන මේක රිපීටඩ්ලි මේක වෙනකොට මේ මනුස්සයාට මේක ගන්න බෑ මේක මේ කියන ශ්‍රොතයක් කියලා මේ මේ ධාරාවක් වාගේ තමයි විඥානීය පවතින්නේ. එතකොට දැන් මම මේක නිසා මේ මේ ස්කන්ධයන් මම ආත්ම වශයෙන් ගන්නවා ඒක තමයි අත්වාද උපාදානයි මොනවද මගේ මේ රූප වේදනා ඒ සංඥාන් තියෙනවානේ මේ ස්කන්ධයන් මම ගන්නවා ආත්ම වශයෙන් එතකොට දැන් මෙතෙන්දී මේ අත්වාද උපාදානයි කියන එක ඇති වෙනවා අත්වාද උපාදානය ඇති වුනහම ඒක නිසා මේ අවිද්‍යා යෝගය කියන එක ඇති වෙනවා අර කාම යෝගය වගේම තමයි ඉතින් මේ අවිද්‍යාව මම මේකේ මේ ගමන් කරන්න කැමති වෙනවා. ඇත්තෙන්ම කියනවා නම් ඔය අනාගාමී වුණු පුද්ගලයෙකුත් අකනිට රාම ලෝකයාගේ ලෝකවල ඉපදෙන්නේ මේ අත්වාද උපාදානය නිසා. එතකොට ඒක තමයි අවිජ්ජා යෝගය ඒ මේ දේවල් අරගෙන ওই විදිහට යනවා. ඉතින් හැමෝම ওই අවිද්‍යා යෝගයේ තියෙන හැමෝටම කාටවත් මේක නැති කෙනෙක් නැහැ. රහතන් වහන්සේ විතරයි මේ පාරවල් හතර යන්නේ. හොඳට මතක තියාගන්න මොන මාර්ගඵල ලැබුණා මේ හතරෙම ගමන් කරනවා. රෝද හතර යනවා වගේ මේ හතරේ ගමන් ගමන් කරනවා. රහතන් වහන්සේ විතරයි මේ එකක පාරකවත් යන්නේ නැති බුද්ධලයා. අනිත් හැමෝම යනවා. හොඳට මතක තියාගන්න ඕනේ. මොකද නැත්තම් අපිට වැරදෙනවා. එතකොට මේ අත්වාද උපාදානයේ අවිද්‍යා යෝගය ඒක නිසා ඉදන් සත්‍යාපිනිවේෂ කාය ග්‍රන්ථය කියන එක ඇති වෙනවා. දැන් අපි තේරුම් ගත්තා නේද අනත්ත වේදේ අත්ත කියලා එකක් අපි ගන්නවා කියලා. මමංකාරයක් කරනවා නේද? මමංකාරයක් කරනකොටම ඇත්තෙම කියනවා නම් මම මුසාවක් කරන්නේ. අනත්ත උදේ අත්තා කියනකොට මේක මගේ කියනකොට මුසාවක් කරන්නේ මම. දැන් අපි පළක් වෙලාට මේ අපේ මේ කකුල් ඇඟටම සම්බන්ධ වෙලා තියෙන එක අපි කියනවනේ ඕක මගේ කියලා. ඒ දොස්තර මහත්තයා ඕක පළක් වෙලාට පෙන්නනවා නේද අපේ නෙමෙයි කියලා. ඕක කපලා අයින් කරන්න ඕනේ කියලා එයා කපලා අයින් කරනවානේ. එතකොට තේරෙනවා අපිට මගේ නේ. එතකොට මම කලින් හිතාගෙන හිටියා නම් මේක මගේ මගේ කියලා අන්න මගේ මුසාව. හරි? එතකොට ඕවා තමයි මට ග්‍රන්ථ වෙන්නේ. මුසාවාද, පරුසාවාච, පිසුනාවාච මේවා ඔක්කොම මට ග්‍රන්ථ වෙලා මම කියනවා මේක තමයි හරි. කවුද කියන්නේ මේවා නිත්‍ය නෙමෙයි කියලා මේ මට දැනෙන්නේ. මට විඥාණයෙන් දැනෙනකොට මම කියනවා මේ නිත්‍ය මේ කවුරු හරි කිව්වට බුදුහාමුදුරුවෝ කිව්වට මට මේක මෙහෙම නෑ කියලා. ඒ පුද්ගලට දැනෙන විදිහ. එතකොට අනත්ත වූ දේවල් අත්ත කියලා කියනවා මේ gedara මගේ බල්ලා මගේ කුකුලා මගේ. ඉතින් ඒවම කියාගෙන ඉන්නවා අන්තිමට මේ අය මැරලා මැරලා මැරලා මැරලා යනකොට අන්න පොඩ්ඩක් පේනවා මේක නම් මගේ නම් වෙන්න බෑයි කියන එක නේද? ඒකට මේ ශරීරයේ කැලලවත් මගෙන් මොකද මරණ මොහොතේදී මේක අපි දාලා යනවා නේද? එතකොට දැන් මේ ඉදන් සත්‍යාපි නිවේශ කාය ග්‍රන්ථය මෙතන පෙන්නනවා ඇත්තම කියනවා තිතෝ පපඤ්ඤතා ග්‍රන්ථති කියලා පිටකෝපදේශයේ පෙන්නනවා. තිතෝ පපඤ්ඤතා ග්‍රන්ථති කියලා කියන්නේ අර තණ්හාවන් දෘෂ්ටීන් තියෙනවනේ. අන්න ඒව තමයි මේ අන්තිමට කෙටියෙන් කියනවා නම් ග්‍රන්ථ වෙලා තියෙන්නේ. තණ්හාවෙන් මමංකාරයක් ඇති වුණානේ මගේ කියලා නේද? එතකොට දෘෂ්ටියෙන් තියෙනවානේ මගේ මගේ කියලා. එතකොට ඒව තමයි මේ ග්‍රන්ථ වෙලා තියෙන්නේ. කෑම කබලිකාර ආහාරය හොඳයි. මට වේදනාවක් ඇති වුණා. ඒක නිසා මට තණ්හාවක් ඇති වුණා. ඒව මට ග්‍රන්ථ වෙනවා. එතකොට දැන් මේක නිසා ආපහු අර වගේම අවිජ්ජා ආශ්‍රය කියන එක ඇති වෙනවා. අවිජ්ජා ආශ්‍රයෙන් අවිජ්ජා ඕගේ කියන එක ඇති වෙනවා. මේකත් ෆ්ලඩ් එකක් වාගේ. මේක නිසා මට මෝහ සල්ලේ කියන එක ඇති වෙනවා. මෝහ සල්ලේ කියනකොට කල්පනා කරන්ද Tamanට හිතන්න පුළුවන් මේ මුසාවාද, පරුසාවාච, පිසුනාවාච කියන තුනම ගන්නකො මෝහයයි කියලා. ඒ තුනම ගන්න කිව්වා මෝහයයි කියන එක. මුසාව කියන එක මෝහය. මගේ කියලා. ඔය මේ මේ අර සූත්‍ර දේශනාවේ පෙන්නනවා පහව මොකද්ද මේ ධාතු විභංග සූත්‍රයේදී යම් මුසා මෝස ධම්ම යම් සත්‍යම් මෝස ධම්ම නිබ්බාන එහෙම තමයි සත්‍යාදිත්‍ථානිය කියන්නේ තේන්නේ. ඒතර මේ මේ හැමදේම අනිත් දේවල් මුසාවල්. හරි පුදුමයි මේක. අපි හිතාගෙන හිටියේ මේ මේ මේ කෙමිස්ට්‍රි හරි ෆිසික්ස් හරි මැතමැටික්ස් හරි අරවා මෙහෙමයි කියලා නේ. මේ ඔක්කොම මුසාවල්. අමෝස ධර්මයකට දෙන්නේ නිබ්බානිය විතරයි. මේ මුසා අනිත් දේවල් ඔක්කොම අපි මේ අරගෙන තියෙන්නේ දැන් ඉතින් ගොවියෙකුට කියලා ඔය මැතමැටික්ස් ගන්නන්න හැදුවට ඒ මිනිස්සයා පැත්තකට තල්ලුවල්ලා දානව නේද? මේව මට වැඩක් නැහැ කියලා. ඔය පැලේ හිතේව ප්‍රතිඵලය එනවා. එයාට ඕනේ නැහැ මේ ඒ පැත්තෙන් කතාවක්. ඉතින් අන්න ඒ වගේ මේ අනිත් දේවල් ඔක්කොම ඒවයි සත්‍ය නැtei කියනවා නෙමෙයි. ඒ හැබැයි නිර්වාණයත් එක්ක බලුවාම ඒවයි ඇති. සත්‍යයක් නැහැ. ඔක්කොම මේ తాවකාලිකව හදාගත්ත දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඒවත් වෙනස් වෙනස් යන දැන් රසායනික විද්‍යාව කරන අය දන්නවා ඇති මේ අර 106යි කිව්වා. දැන් කියනවා තව ඊට වඩා මෙහෙම තියෙනවා. තව එකතු වෙලා එකතු වෙලා දැන් මේ ඒක කොච්චරද කියලා දන්නේ නැහැ. ඒ තරම් මේ කෙලවරක් නැතුව ගිහිල්ලා. එතකොට දැන් අපිට පේනවා මේවයි මේ తాවකාලික සත්‍යයක් විතරයි ඔය තියෙන්නේ. එතකොට මේක මේ මුසාවන් මෝස ධම්මේ කියන එක අපි බලනවා. එතකොට මෝහ සල්ලේ ඇති උනායින් පස්සේ අර සංකාරය සංකාර උපක විඤ්ඤාති කියන එකයි මේ සංකාර රූපක කියලා කියන්නේ. අර සංස්කාරය අල්ලගෙන විඥාණය තියෙනවා. ඒ කියන්නේ විඥාණය හැදුවේ මොකකින්ද? සංස්කාරයෙන්. ඒ සංස්කාරයෙන් හැදපු විඥාණය. මේ සංස්කාරයෙන් හදපු විඥාණයේ මොන සංස්කාරයද අපි කතා කරන්නේ? ඇත්තෙම කියනවා නම් මේ සංස්කාරේ ශෝක කරන සංස්කාරය කියන එක මතක තියාගන්න. ශෝක කරන සංස්කාරයක් තමයි මේ හැදලා තියෙන්නේ. හැබැයි මෝහය නිසා මේක අල්ලගෙන මගේ මේ මේක පවතිනවා මම මේ මෝහයෙන් අගති ගමනක් ගමන් කරනවා. ඉතින් දැන් අපිට බැලුවම හොඳට පැහැදිලි වෙනවා මේක හේතු කොටගෙන කෙලීම පැහැදිලි වෙනවා ශෝක කරන සංස්කාරයෙන් හදන විඥානයේ තියෙන්නේ පරිදේවේ වචන පිට කරන ස්වභාවයනේ තියෙන්නේ නේද වචන පිට කරමින් කියනවානේ මේ මේ විදිහට දුකක් වෙලා අන්නේ පරිදේව ස්වභාවය තමයි තියෙන්නේ වෙන මොකද්ද බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකද අපිට උතෙන්දී අර අනිත්‍ය නිච්ඡන්ති කියලා අපිට වැටුනේ මොකද්ද? අර අපිට දැන් චේතනාවෙන් අපිට ඇති වුණානේ සංස්කාරයක්. ඒ සංස්කාරයේදී අපිටත් අර අර වාගෙම ඊතලයක් අපිට වදිනවනේ නේද? එතකොට නිට්ටයයි කියලා ඊතලයක් තමයි අපිට වැදිලා තියෙන්නේ. හැබැයි ඕකේ තියෙන්නේ අනිච්චභාවය කියන එක. අනිච්චභාවයේ තියෙන ඊතලයක් අපේ මනසට නිට්ටයයි කියලා හැඟීමකින් යුතුව අපිට වැදිලා තියෙනවා. අපේ මේ ශරීරෙට ලේවලටම ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඕකේ අර අනිත්‍යභාවය කියන එක මතුවෙනව නේද? ඒක තමයි මරණය කියන්නේ. අනිත්‍යභාවය මතුවුණා, විස ටික මතුවුණා, ඔන්න මරණය කියන එක ඇති වුණා. සංස්කාරයේ තියෙන ශෝකේ නම් ඒකේ ප්‍රතිඵලය පරිදේවය. එතකොට දැන් අපි බැලුවා මේකේ කාරණා 40යි ඒ වගේම අපි කාරණා 8ක් බැලුවා. මොනවද? ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව. පළවෙනි එකේදී අපි බැලුවා උපායාසය කියන එකත් එක්ක නමයක් වෙනවා. දැන් අපි තව චූට්ටක් බලනවා නම් මහන්සි නැත්නම් අපිට පේනවා ඔය ඔයගොල්ලන්ගේ කොලේ නම් ඕක ඇඳලා නැහැ. මෙන්න ලයින් එකක් පේනවා. මේ ජාතියයි දුක්ඛයයි හරහා ඔයගොල්ලෝ ඉස්සලයක් ගැහුවොත් ඔයාලට පේනවා මේක ප්‍රියේ විප්පයෝගී කියලා එකකට සම්බන්ධ වෙනවායි කියලා. ඒ ඉරක් ඇඳගත්තොත්. හ්ම් ඊළඟට අපිට තවත් ඉරක් පේනවා. මේ ජරාවයි ශෝකයයි එක ගෑවිලා යන ඊතලයක් ඇඳෙකින් හිම අප්පියන් එක්ක සම්පයෝගය කියලා එකක් අපිට පේනවා නේද? එතකොට ව්‍යාධියයි ව්‍යා sorry ජාතියයි දෝමනස්සයයි එක්ක අපේ සම්පයෝගය කියලා එකක් කියනවා. ජාතියයි දෝමනස්සයයි. ව්‍යාධියයි ශෝකයයි ස්පර්ශ වෙලා යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛන් කියලා එකකුත් එනවා. ඒ පස්සේ කොටස ටිකක් අමාරුයි. මේ මුල කොටසේ අපි එකක් හරි දෙකක් විතර බලමු. මේක අපිට පේනවා මේ જાතිය තියෙනවා මේ දුක්ඛය තියෙනවා. දැන් මම කියනවා ප්‍රිය දෙයින් මම විප්‍රයෝගී වුණා කියලා. එතනම තියෙනව නේද පටිච්චසමුප්පන්න ධර්මය. මට ඕනි જાතිය. හැබැයි මට ජරා වෙලා ව්‍යාධියටපත් වෙලා මම මරණයට වෙලා මට ඇති වෙලා තියෙන්නේ දුක්ඛය. එතකොට මම කියනවා මට ඕනි જાතිය මට ඇති වෙලා තියෙන්නේ දුක්ඛය. හ්ම්. එතකොට මගේ මේකේ වෙන්වීම මගේ මේ වෙන්වීම තියෙනවා දැන් ගොඩ කොටස දිගටම බලපානවා. ජරාව, ව්‍යාධිය, මරණය වෙලා දැන් මං කියනවා මගේ ප්‍රිය දේ මං වෙන් වුණා. මම මැරිලා කියන්නේ ඕකනේ. මැරිලා මනෝමය කායකින් ඉඳලා කියන්නේ ඕකයි. මම මේකෙන් වෙන් වුණා කියන්නේ. හ්ම්. ඊළඟට ජරාවයි දෝමනස්සයයි ස්පර්ශ වෙනවනම් මට මොකද්ද තියෙන්නේ? ජරාව මම කැමති දෙයක්ද? මම යරාවට කැමති පුද්ගලයෙක් නෙමෙයි කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා මගේ කෙස් ටික පහිලා තියෙනවා, තට්ටි ගිහිල්ලා තියෙනවා, ඇඟ රැලි වැටලා තියෙනවා මම දකින්න කැමතිද නැහැ. මට දෝමනස් ස්වභාවයක් තියෙනවනම් මම ඒකට සතුටුද නැහැ. එතකොට දැන් මම කියනවා අප්‍රියන සංප්‍රයෝගී අප්‍රිය දේවල් තමයි මම කන්නාඩියට යන්න යන්නේ. ඒකනේ වයසට කට්ටිය වැඩිපුර කන්නාඩි ඉස්සරහට ඉන්නේ නැත්තේ. ගිය ගමන් ඉගොල්ලෝ යනවා ඉතින් අහකට. ඒක දැක්ක ගමන් පේනවා මේ ජරා ශරීරය. ටක් දාලා යනවා. තරුණෙක් කෙනින් නම් ගිහිල්ලා කොණ්ඩේ හැඩ දාලා මේක පිය දාලා මේව කළා බලබලා ඉන්න පුළුවන් යාට. වයසක ගැස්තිය බොහොම ඉක්මනින් ඉතින් ඉන්නවා. මොකද මේක බලබලා ඉන්නවා කියන්නේ. බලාගෙන ඉන්නවා නම් තව කට්ටියක් ඉන්නවා ඇති මම හොදන්නේ නැහැ. බැලුවාම හුඟ දිනේ කොයි විදිහයි කරන්නේ. ප්‍රඥාව පොඩ්ඩක් හරි තියෙනවනම් වැඩි වෙලා ඉන්නේ නැහැ. එතකොට ජරා දෝමනස්යෙන් අපේ සංපයෝගය. එතකොට ඕගලන්ට පේනවා මෙතන මේ විදිහටත් මේ පටිච්චසමුප්පන්න ධර්මයේ මේක යනවා මේක උඩ භාවනා කරන්න පුළුවන්. මේක වැඩි මේ මේ කොටස ගැනම භාවනා කරන්න පුළුවන් කැමති නම්. එතකොට දැන් ඇත්තම කියනවා නම් කෙටියෙන් මතක තියාගන්න. මේක ඔක්කොම ධර්ම කාරණා බැරිම පස්සේ පොඩ පොඩ මේක ඉගෙන ගන්න. කෙටියෙන් මතක තියාගන්න මේකේ ප්‍රතිඵලය. ජාත් කබලිකාර ආහාරය මට ඇති වෙන්නේ මේ රාග සල්ලේ නම් අමතක කරන්න එපා. සල්ලේ ඇති වෙලා ඒකට කාරණා දෙකයි තුන්වෙනි කාරණාව මම ඉපදෙන ඡන්දයෙන් අගතියට ගිහිල්ලා මට තියෙන්නේ දුක්ඛය. එතකොට මං කටු කර්ම දෙකක් මතක තියාගන්න ඕන මම කල්පනා කරන්නේ ජාතිය. මේ කියන්නේ කබලිකාර ආහාරය හේතු කොටගෙන මට ඇති වෙන්නේ දුක්ඛය. එතකොට කර්ම දෙකයි මට මතක තියාගන්න තියෙන්නේ. ඊළඟට මම කල්පනා කරනවා මේ දුක්ඛය තමයි මට ස්පර්ශ වෙන්නේ. ඒ දුක්ඛය ස්පර්ශ වෙලා මට ලැබෙන්නේ දෝමනස්සය. ඒ දෝමනස්ස ස්වභාවය තමයි මගේ සංඥාවේ තියෙන්නේ. ඒ සංඥාවෙන් මේ මනෝ සංකේතන ආහාරයෙන් මට ඇති වෙන්නේ ශෝකය. එතකොට එතන අපිට ඒ පාරකට කාරණා දෙකක් තියෙනවා. මනෝ සංකේතන ආහාරයෙන් මට ලැබෙන්නේ ශෝකය. ඒ කියන්නේ සංඥා විතුගුණේ දෝමනස්ස ස්වභාවය අර ඉස්සෙල්ලා එක අමතක කරන්න එපා. කබලිකාර ආහාරයෙන් නැතුණා දුක්ඛය. ඒ දුක්ඛය තමයි මට ස්පර්ශ වෙන්නේ. ඒ දුක්ඛය ස්පර්ශ වෙලා මට ලැබෙන්නේ දෝමනස්සය. දෝමනස්සය පඤ්ඤාවේ තියෙන දෝමනස්ස ස්වභාවය ඒ නිසා මට ලැබෙන මගේ සංස්කාරයේ තියෙන ශෝක කරන ස්වභාවය ශෝක කරන ස්වභාවයෙන් යුතු සංස්කාරයෙන් හදන විඥානික මට ප්‍රතිඵලයේ පරිදේවය එතකොට මෙතන මේ චෛතසික කොටස වශයෙන් දුක්ඛ දෝමනස ශෝක පරිදේවයේ කොටස ඒ කියන්නේ මෙතන කායිකව තියෙන දැනෙන දුක්ඛය තියෙනවා දෝමනසය මනසින් දැනෙනවා ශෝක පරිදේව කියනකොට වචී සංකාර වෙනවා. පේනවද අපි සංකාර තුනක් ගැන කතා කරනවා කියලා. කාය සංස්කාර එකයි වචී මනෝ සංස්කාර දෝමනස්සේ ශෝක පරිදේව කියනකොට වචී සංකාර වචන පිට කරනවා ශෝක කරමින් වචන පිට කරනවා හඬා වැළපෙනවා වචන පිට කරනවා නේද එතකොට දැන් අපිට පේනවා මේ ආහාර හතරෙන් එහෙනම් මට ඇති වෙලා තියෙන ප්‍රතිඵලය ඔන්න ඕකයි කියන එක කෙටියෙන් භාවනා කරන්න පුළුවන් ඕක මේක දීර්ඝ වශයෙන් භාවනා කරනවා නම් හොඳට කෙනෙකුට යන්න පුළුවන් ගාක් ඒත් හැබැයි ඒකට දැනගන්න ඕන. ඒතර අඩු වශයෙන් මේ කාරණා ටික මතක තියාගන්නවා නම් පුදුමාකාර විදිහට සමාධියක් ගන්න පුළුවන් මේට හේතු කොටගෙන.